අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි 123 වෙනි භාවනා වැඩමුළුවේ 5 වෙනි ධර්ම දේශනාවට 5 වෙනි දවසේ සූදානම් වෙන වෙලාව සිළුම දෙනා ධර්ම දේශනා සඳහා tempත් වෙමු. tempත් වෙලා සාදුකාරයක් පාත්. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉදා උසෝ ආ බික්ඛු සබ්‍රක්මචාරී සුකුපිතෝ හෝති අනත්තමනෝ ආහත චිත්තෝ කිල ජාතෝ යෝසෝ ආහුසෝ බ්‍රහ්මචාරී සුකුපිතෝ හෝති අනත්තමනෝ ආහත චිත්තෝ කිල ජාතෝ තස්ස චිත්තං නමති ආතප්පාය අනුയോഗාය සාතච්ඡාය පදානායාති තී අවසරයි ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට තවත් බණ පදයක් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරනවා දත යුතුය භාවනා කරන සබ්‍රක්‍මචාරින් වහන්සේලාට හාන භාගිය තවත් බණපදයක්. එහෙම නැත්නම් පරිහානියට හේතු වෙන දත යුතු කාරණා. එතකොට මේ ආරම්භාගීය ධර්ම පහක් මෙතන සඳහන් වෙනවා. ඒ හාන භාගීය ධර්ම පහටම චේතෝ කීල කියන නම පාවිච්චි කරනවා. හිතේ ගොර හැඩි ගති, හිතේ ඡණ්ඩපරස ගති, හිතේ නොමන ගති. ඉතින් ඒ පොදියටම ආනභාග්‍ය කියන නමක් දෙනවා. ඒ පොදියටම සමුවේටම පන්තියටම චීතෝ කීල නම කියනක සඳහන් කරනවා. එතන මේ චීතෝ කීල අපට උගන්වන්නේ ඒකේ මලකින්ඩයි. වලකින් එකට කියනවා ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාව පස්සාකාරයි. චීතෝ කීල පස්සාකාරයි. ආනභාග්‍ය ධර්ම පස්සාකාරයි. ඉතින් ඒක දැනගත්තට පස්සේ අපට ගොඩේන මාර්ග පහක් තියෙනවා. ඒ පහේම කතා කරන්නේ ශ්‍රද්ධාවයි. ඉතින් අපි දේශනාරම්භයේදී පොඩි නම් කිරීමක් කරොත් සරුවච්චන් වහන්සේගෙට ඇති සද්ධාව. සත්තරි කංකති කියලා කියන සැක කරනවාට ඒ කියන්නේ පැතගෙන අදහන ගතිය, සද්ධාහන ගතිය, ධර්මයේ අදහන ගතිය, සංඝයා අදහන ගතිය. ඊයේ අපි ඉගෙන ගත්ත හතරවෙනි එක තම තමන්ගේ ශික්ෂාව, තමන්ගේ සීලය අදහන ගතිය, අද උගන්වන පස්වෙනි කාරණාව සබ්‍රක්මචාරීසු කුපිතෝ හෝති අනත්තමනෝ ආහත චිත්තෝ කිල ජාතෝ. එකට භාවනා කරන සබ්‍රක්මචාරින් වහන්සේලා විසෙයි වෛර කරනවා. සබ්‍රක්මචාරින් කිරේ වනස්සිතවිල්ල පහල කරනවා. දැඩි හිතවිලි පහල කරනවා. ඒක වුණොත් එයාට භාවනා හරියන්නේ නැහැ. ඉතින් ඒක තමයි අද තියෙන ප්‍රධානම ප්‍රශ්නේ. ඕනම භාවනා මධ්‍යස්ථාන ගියොත් රණ්ඩු. පන්සල ගියොත් රණ්ඩු. ආරණ්‍යයකට ගියොත් රණ්ඩු. ඒ මොකද මේ භාවනා කරන්න ගියාම හිත බොහෝම සියුම් වෙනවා. එතකොට වෙනදා ඉවසන සුළු ගතියත් එන්නේ නැහැ. ඉවසන සුළු නොඉවසන සුළු ගතිය ක්‍රම දෙකකට බලපාන එකක් Tamange වැරදි විශේෂයි නොඉවසන සුළු ගතියක් එනවා. ඒකට කියනවා Tamange ශික්ෂාව විශේෂයි අදහන් නැති ගතිය කියලා. පොඩ්ඩ වැරදුනොත් වහ කණ්ඩ හිතෙනවා. ඒ තරම්ම තමන් පිළිබඳ ස්වයං විවේචනයෙන් පටන් ගන්නවා. ඒකෙම අනිත් පැත්ත තමයි තව තමන් එක භාවනා කරන කෙනෙක් නීතිය කැඩුවොත් භාවනා කරන කෙනෙක් වෙනස් විදිහට හැසිරුණොත් අර කෙනාට ඇහැට කුණක් වැටෙනවා වගේ මොන විදියෙන්වත් කරන්න බෑ. මේ දෙකම ආචාර ධර්ම. තමන් තමන් කෙරේ අනුකම්පා කරන්නෙත් නැහැ. අනුන්ගේ වැරද්දක් දැක්කොත් අනුකම්පා කරන්නෙත් නැහැ. මේ ගතිය සාමාන්‍ය ජීවිතයට වඩා භාවනා කරනකොට උද්දීපන වෙලා එනවා. ඒක නිසා සාරිපුත්‍ර සාංශ කියනවා ලෑස්තිලා යන්න. ගියාට පස්සේ සිල් ලකින කෙනා නොරකින්න කෙනාට වැඩිය Taman කෙරේ විවේචනාත්මකයි අනුන් කෙරේ විවේචනාත්මකයි. මේකම තව පැත්තකින් කියන්න පුළුවන්. සතිය පිහිටවපු ගමන් නුරුස්නාසුළු ගතිය එනවා තමන් විවේචනය කරන ගතිය එනවා අනු විවේචනය ගතිය එනවා මේ මුළු ලෝකේ දුවන හැටි හරි නැහැ කියලා හිතනවා මේ සංස්කරණය කරන්න හිතනවා. මේ හතර සතිය පිටුන ඕනම කෙනෙකුට එනවා. ඒක දන්නේ නැති වුණොත් එයා හිතන්නේ මට සතියට බාධායි හැමදේම නුරුස්නාසුළු ගති. මගේ හැසිරීම මගේ වැඩ පිළිවෙල ගැළපෙන්නේ නැහැ. මෛත්‍රික ඉන්න කට්ටියට මේ නීති තේරෙන්නේ නැහැ. ලෝකෙත් දුවන්නේ නුහුරට වාගේ. මේක මේට වැඩිය හොඳින් කරන්න පුළුවන් කියලා භාවනාව පැත්තක තියලා මේ ලෝකෙ කෙලින් කරන්න හදනවා ලෝකෙ මට්ටම් කරන්න හදනවා අනුන්ගේ බාපන හදන්න හදනවා ඉඳගෙන ඉන්න හැටි හදන්න හදනවා කහින හැටි කියලා දෙන්න හදනවා හුස්ම ගන්න හැටි කියලා දෙන්න හදනවා ඒ වගේම Tamanටත් මොන හරි වුණොත් ඉවසන්නේ නැහැ මේක හරියට තේරුම් ගත්තේ නැත්නම් හැම තැනම භාවනා මධ්‍යස්ථාන වල රණ්ඩු ඉතින් මේක සාරිපුත්‍ර ස්වාමීන් කියලා දෙන්නේ මේ නැති රෝගයක් ඔලුවට දාලා භාවනා වුල් කරන්න නෙවෙයි. භාවනා කරනකොට මේක වෙන බව තේරුම් ගන්න ඕනේ. මේ තේරුම් ගැනීමට විශේෂයෙන්ම මේ සබ්‍රක්‍මචාරීන් વિશે කුපිතෝ හෝති අනත්මනෝ ආහත චිත්තෝ කියලා ජාතෝ කියන එකට අපිට සාමාන්‍ය බුද්ධිය කියලා කියත හැකියි. මේකට සම්මුතියේ ඥානං කියලාත් කියනවා. මේ අපි ඔක්කොම ගෙවල් දොරවල් ඇවිල්ලා අතහැරලා තියෙන්නේ වැදගත් වැඩකට. එක්කෙනෙක්වත් නිවන් දැකලා නැහැ 100%. ඒ හැම කෙනෙක් අතේ වැරදි තියෙනවා. ඒ නිසා ඒ වැරද්ද හදා ගන්නවා මිසක්කා වැරදි මතින් අනුන්ගේ වැරදි මතින් Taman පව කරගන්න යනවනම් එයාට යෝගාවචරය කියන රෙඩිය අමනෙයි කියලා කියන්නේ. අන්න ඒක නොකරගන්න හැටි අපි මේ සාකච්ඡා කරන්න හදාන්නේ. ඒක ඉතින් විවිධ පැති වලින් විවිධ ගුරුවරු විවිධ බණපද හරහා කියලා දීලා තියෙනවා විශේෂයෙන්ම මේ මේ වෙනකොට ප්‍රසිද්ධ භාවනාචාර්යවරු හරියට මේක අත්දකලා තියෙනවා කොච්චර උත්සාහ කරත් ඒ ගති තියෙන ඇත්තෝ ඉන්නවා සමාජවල ගෙවල් වල ඒ ඇත්තන්ගේ වැඩේම ඒ කොනහන දේ ඇඹුල් දේ පැංගිරි දේ අල්ලගෙන ඉතින් අර වටිනා කාලේ ඉදිච්ච එක නොමග යවනවා ඒකේ මායාගේ උපක්‍රමයක් ඉතින් ඒක දැනගෙන මායා පරද්දන්න ඕනේ ඉතින් මේ අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන සබ්‍රක්‍මචාරුන් කෙරෙහි ද්වේෂය ආහත චිත්ත කිල ජාතෝ කියලා කියන්නේ චේතෝ කිල කියන එක තමයි මෙතන කිල ජාතෝ කියලා කියන්නේ කිසිම අනුකම්පාවක් නැහැ. ඒවා නිකන් කැත්ත උඩ තියාගත්ත මාළු කෑල්ල වගේ තමයි බලන්නේ භාවනා කරන අනික් අයදියා. මේකට එන්නේ ඉස්සලා මම කැමති ඊයේ අපි කතා කරපු කතාව පොඩ්ඩක් තව ඉදිරියට ගෙනියන්න. එතකොට මම හිතනවා මේකට පොඩ්ඩක් පොට පෑදේ කියලා. ඊයේ අපි කතා කරේ තමන්ගේ සීලයේ විසෙයි මේ අමාරුවෙන් රකින Brahmacharya විසෙයි තපස විසෙයි තමන්ගේ ඇදහිල්ල සතුට ප්‍රමෝදේ නැත්තම් එයාට භාවනා හරියන්නේ නැහැ. තමන් පිළිබඳ විවේචන වැඩි නම් භාවනා හරියන්නේ නැහැ. ඒ නිසා තමන් මේ රකින්න සීලය මේ කවුරු පිනවඬ කරන එකක්, ආදායම්පත් දෙන්න ඉදහත් වෙන්න කරන එකක්, රංගපෑමක් නෙවෙයි. ඊළඟන සිල්පද රකින්නේ මනාපයක් නිසා නෙවෙයි. හරිම අමාරුවෙන් කරන්නේ. අන්නේ සීලය පිළිබඳව මනාප නැත්තම් ප්‍රසාද එහෙම නැත්තම් ප්‍රමෝද පහල කරගන්නවා කියන එක ස්වභාවයෙන් එන එකක් නෙවෙයි. ඒක යෝනිසමංස්කාරයම කරන්න ඕනේ. ඒක සම්මාදිට්ඨියම කරන්න ඕනේ. නොකලොත් Tamanට නිතරම Tamanගේ සීලයේ අඩුපාඩුකම් එන්න පටන් ගන්නවා. මේ නිසා මේක විශ්සර කරනකොට මම උත්සාහ කරා හඳුන්ලා දෙන්න භාවනා ජීවිතේ භාවනා මධ්‍යස්ථානයේ හෝ එදිනදා ජීවිතේ තමන් හිතාමතා කරන දේවල් සහ තමන් නොහිතා නොමතා කෙරෙන දේවල් අතර වෙනස දාන්න කෙනාට මේ කතාව ටිකක් ලේසි. එවන තමයි සකර්මක අකර්මක ભેදේ දන්න කෙනාට සවිඥානික අවිඥානික දේ දන්න කෙනාට සසංකාරික අසංකාරික දේ දන්න කෙනාට සචේතනික අචේතනික දේ දන්න කෙනාට මේක කියලා දෙන්න පුළුවන්. ඒ නිසා ඔය පස්පව් එහෙම නැත්නම් දස අකුසල් සියල්ලම චේතනාවේ හිටලා තියෙනවා. සතෙක් මරන්න චේතනාව නැතුව චේතනා පහින් එකක් සතා මරුණත් ඒකේ අකුසලයේ ඒක බුද්ධ වචනයෙන් කියනවා නම් අපාගාමි නෑ කර්මපතයක් වෙන්නේ නෑ කර්මයක් වෙනවා. සතත් මරනවා සතට හානිත් වෙනවා ප්‍රයත්නත් කෙරෙනවා. නමුත් හිතලා කරපේක නෙවෙයි. ඒකට කර්මපතයක් වෙන්නේ අනිවාර්යයෙන් මේක අපායට ඊගාවාත්ම ගෙනියන තරම් බලවත් නැහැ. ඒක නිසා කර්ම සිද්ධ වෙනවා. අපි ජීවත් වෙනවා කියලා කියන්නේ survival of the fittest. බලවතා දුබලා ජය ගැනීමෙන් තමයි අපි මෙතෙක් කල සංසාරේ නැත්නම් මේ පරිණාමයේ ඉදිරියට අවිල්ල තියෙන අපි දැනටත් කරන්නේ පොඩි උන් චප්ප කරගෙන තමයි ජීවත් වෙන්නේ. අපේ ආර්ථිකයත් එහෙම එකක්. ආහාර දාමයත් ඒක එකක්. යන්නේ ඒකයි ඒ නිසා කිසිම කෙනෙකුට මේ ලෝකේ ඉන්න සාධාරණ ජීවිතයක් කියලා නැහැ. මොන ජීවිතයක ගත කරත් අපි කවුරු හරි හුරා කාගෙන ජීවත් වෙනවා. එහෙම නැත්නම් අනුන්ගේ බත් එකක් කන්නේ. අනුන්ගේ ඇඳුමක් අපි අඳින්නේ. අනුන්ගේ තැනක මේ ඉන්නේ. ඉතින් සංඝයාණන්ගේ 100 100ක් නැත්තනේ. කවුරු හරි ගිහියෝ හිතන නෑ හම්බ කරන කනවා. මොන හම්බ කරන කෑවත් මේ ආර්ථිකයේ සමසේ බෙදී යන්නේ නැති තාක් අසාධාරණයි. හම්බ කරන එක විතරක් දන්නවා ඒක රකින්න හැටි ඌ විතරක් දන්නවා හයියෙන් හුරා ගන්න හැටි ඌ දන්නවා බැංකු නීති නැති කාට මොකක්වත් නැහැ අධ්‍යාපනයෙන් කරන්නේ අපි පුළුවන් පැත්තට දාලා මේ ආර්ථිකයේ විෂම බෙදී යන ක්‍රමයකට තමයි මුළු ආර්ථිකෙම අධ්‍යාපනයේම අද තියෙන්නේ ඒ එතකොට කොච්චර සල්ලි අම්බ කරොත් මදි ඒ නිසා අපි එවැනි ආර්ථිකයේ කරදී ගත කරනකොට අධිරාජ්‍යවාදී ක්‍රමයට යනකොට අපි හැම එකාම සූරා කන්නන්නේ එක්කෙනෙකුටවත් බේරෙන්න බෑ. ඉතින් ඒක මතක තියාගන්න වෙන ක්‍රමයක් නැහැ. දැන් සත්තු අනෙක් සතාගේ බෙල්ල කාලම තමයි ජීවත් වෙන්නේ. බලන්න කොටියෙක් පයින්නකොට හරකෙකුට ඌ උඩ පැනලා බෙල්ලෙන් අල්ලගත්තට පස්සේ හරකා මැරෙනකන් බෙල්ල කාගෙන ඉන්නවා. ඊට පස්සේ මේ මහා හරකා සීබ්‍රා ගහක් උඩට උස්සගෙන ගිහිල්ලා තියාගෙන සුමාන ගානක් කනවා. ඒකම තමයි බත් කෑවත් වෙන්නේ. කාගරි බෙල්ලක් තමයි කන්නේ. ඒ නිසා ඒ කාලත් ආය කාට කරදර කරන්න එපා භාවනා කරන්න. පහුගේ වෙන්න. මේ විදිහට කටයුතු කරනකොට අපි සචේතනිකව සහ අචේතනිකව කරන ભેදේ දන්නේ නැත්නම් ඒ මනුස්සයාගෙන් සිදුවෙන අකුසල් ටොංගාණෙන්වත් කියන්න බෑ. අචේතනික සචේතනික ભેදේ දන්නවනම් යාට කියන්න පුළුවන් සචේතනිකව කරන දේ හික්මීමට තමයි සීල කියන්නේ. අචේතනිකව කොහොමද සිද්ධ වෙනවා? ඔය චක්කුපාලහමතුරෝ ඇත් දෙක අඳ වුණාට පස්සේ ඒ ශක්මනේ සක්මන් කරනකොට විශාල කූඹි කුලක් මතුවෙනවා. මේ ආමුදුරට ඇස් දෙක පේන්නේ බලනකොට හැම තැනම කූඹි මැරිලා. ඉතින් ආ සංඝ සංඝයා වහන්සේලා ගිහලා චෝදනා කරන බුදුරජාණන් වහන්සේට බලන්න මෙච්චර මේ පළවෙනි ශික්ෂාපදේම කඩාගෙන මෙහා මේ භාවනා කරනවා කියන්නේ. ඉතින් බුදුදෙනට කියලා බලනකොට ඒ ශක්මනි කූමිදලා තියෙන ඇස් පේන්නේ නැහැ. ඒතර බුදුජානනාසේ චක්කුපාල හැමතෝගේ පැත්ත ගන්නෙ. මෙයාට ඕනකමක් තිබුණේ ඇස් පෙනුනේ නැහැ. නෝ සතුම් මැරිලා තියෙනවා. ඒ නිසා කර්මපතයක් වෙලා නැහැ. ඒ නිසා අපි හැම වෙලාවෙම බලන්න ඕනේ මේ චේතනාව. අපි මතක තියාගන්න චේතනාව කතා කරලා ඉස්සරහට යන්නේ කියලා. ඊට පස්සේ අපි මේ සචේතනික කරන සතුම් මැරීම හොරකම් කිරීම කාමීත්‍යාචාරය විතරයි මේ සීල කියන්නේ. සචේතනික කරන බොරු කියලා මේ සචන පරිසවචන විතරයි වචී දුස්චරිතය කියන්නේ. ඒ නිසා අපි උත්සාහ කරනවා වචී දුස්චරිත කාය දුස්චරිත නැතකම් අපි වෙනවා ශිෂ්ට මිනිසෙක් කියලා. සදාචාර මිනිසෙක් කියලා. මහත්ම ගති තියෙන මිනිස්සෙක් කියනවා. මේක කරගෙන යනකොට ගොඩාක් ඉස්සරහට අපිට යන්න පුළුවන්. අපි පංචිල් ගැන කතා කරුවත්, දස්සිල් ගැන කතා කරුවත්, ওই කයෙන් වචනෙන් සිදුවෙන හිතාමතා කරන අකුසල් විතරයි තීන්දුව කරන්නේ. දැන් මේ බෞද්ධයා ඊට පස්සේ භාවනා කරන කෙනෙකුගේ හිතනද ඒ මිනිසයා ශිල්පදයක් අරසගෙනව අරණ්‍යගත වෙනවා, රුක්ක මූලගත වෙනවා, ශූන්‍යාකාරගත වෙනවා. යම් චිත්තක්ෂණයක භාවනා ශීර්ෂයෙන් මේ සිල්ප සිල් ශික්ෂණ ශික්ෂානේ සමාධි ශික්ෂාව ශීර්තියෙන් එයා එක මොහොතක් යමක් නොකර ඉනවා. මුළු ජීවිතේම සංසාරේ නොකරපු කුසලයක් සිද්ධ වෙනවා. එයා එතකොට සතුන් නමර ඉන්න කාය දුස්චරිතනේ කාය ක්‍රියා නතර කරන්නේ. වචී දුස්චරිත කියන බොරු කේලම් හිසෝචර නෙමෙයි කතා නොකිරීම කරන්නේ. මේක තමයි ප්‍රමෝද වෙන්න කියන්නේ. එක චිත්තක්ෂණයක් කයින් වචනෙන් චේතනා පහළ නොකර මේ ගත කරන චිත්තක්ෂණයක ලැබෙන කුසල් ප්‍රමාණය ඒ මොහොතේ gedare හිටියන් කොච්චරක් අකුසල් වෙන්න පුළුවන්ද කියන එක විතරයි මනින්න පුළුවන්. يعني කිසිම යෝගාවචරයක් මම දැකලා නැහැ. මට මේ ඉඳගෙන ඉන්න ලැබීම කුසලයක් කියලා තේරුම් ගන්න. ඒක සුවසේ වාඩි වෙලා ඉන්න පුළුවන් ගතිය. සමමිතිකව වාඩි වෙලා ඉන්න පුළුවන් ගතිය. මම මේ වැඩ භාවනා කරනවා කියලා ඒකට සතුට වෙන අඩුකම තමයි මේ සාරිපුත්‍ර සාංශේ සඳහන් කරන්නේ ඔබේ සීලය ගැන අදහා ගැනීම. මේක අපි කරන්නේ මේ ලාභ නම්බු නාම ලබන්න ලාභ සත්කාර සඳහා නෙවෙයි ඒ සතුට තිබුණොත් පමණයි කයට හිත ගන්න පුළුවන් ඒ නැත්තම් කයේ හිත හිටින්නේ නැහැ කුඩල කොට උඩ තිබ්බා වගේ පෙරලෙනවා. ලාහට ගෙම්බෙකුතු කෙරුවා වගේ හිතේ හිටින්නේ නැහැ කයේ හිටින්නේ නැහැ මොකද ඒක පිනක් බව දන්නේ ඒක කුසලයක් බව දන්නේ ප්‍රමෝදයක් බව දන්නේ ඉතින් ඒක නා කොච්චර දෝ චෝදනා මට ආනාපානෙ පෙනුන්නේ මට බිම්බි මැකිලුම් පෙනුන්නේ මට ආනාපානෙ ආශ්වාසය විතරයි පෙනුනේ ප්‍රශ්වාසය පෙනුන්නේ ආශ්වාසය උනත් මුල විතරයි පෙනුනේ මැදාග පෙනුන්නේ නරි වන්දන් පොලිමයි ඒ මොකද මේ ඉඳගෙන ඉඳීම පවා මිහිරියාවක් කුසලයක් ප්‍රමෝදයක් කියලා දන්නේ නැති කෙනාට අර පුංචි පුංචි දේවල් හොය හොයා මේ ඇතෙක් හම්බ වෙලා මේ හෙන්ඩුව හම්බුන්නේ නැහැ කියලා රණ්ඩු. ඔය තමයි කමටහන් සුද්ධ කරනවා කියන්නේ. කිසිම කෙනෙක් බලන්න අනේ මට මේ භාවනා කරන්න ඇවිල්ලා හොඳට අතපය හොදාගෙන ඇවිල්ලා වාඩි වෙලා ඉන්න හම්බුණා මගේ ඉඳගෙන ඉන්න එකත් මට සැපක්. මට එහෙම ඉඳගෙන ඉන්න පුළුවන් වුණා චිත්තක්ෂණ දෙකක්. කියලා මේ ප්‍රගති වාර්තාව ලියනවනම් නිවන් දැකලා කෙනෙක් විතරයි ඒක කියන්නේ. අනික කට්ටිය කියන්නේ මං ඉඳගත්තර පස්සේ පස්සේ ඒක තට්ටමයි තද උනේ අනික එක තද උනේ නැහැ. ඔන්න ප්‍රශ්න. ඉතින් එහෙමනම් වලිගේ පොඩ්ඩක් ගසලා දාලා ආයෙ වාඩි වෙන්න. එතකොට ඔක හරියනවා. ඒක Taman අතේනේ. ඒ ටික නෙමෙයි දන්නේ බුදුහාමුදුරුවෝ මේකට වෙන ක්‍රමයක් කියලා දීලා ඇති. ඒ සමීකරණය අපිට ධම්මජීවහාමුදුරුවෝ කියලා දුන්නේ හෙටවත් කියයිද කියලා ඉතින් බලාගෙන ඉන්නවා බණ අහනකොට. මේ ඊයේ කියලා දුන්නේ නැති එක මොකක්වත් නැමේ වාඩි වෙලා වාඩි වෙලා ඉන්න එක සැප විඳපන් කියන එක manussකමත් එක්ක එන එකක් නේ. ඒක දන්නේ නැත්නම් ඒ මනුස්සයා ඊට පස්සේ කියනවා වාඩි විනෝට රෙඩි හොඳ ආනපාන පේන එක කියලා ඒක හොයන්න යනවා. ආනපේනට පස්සේ ආස්වාස ප්‍රස්වාස දෙක සමව පේන්න ඕනේ කියලා හිතනවා. පේනකොට මේකේ මුලැමැදාක පේන්න ඕනේ කියලා හිතනවා. මේකට තමයි චේතෝ කීල කියලා කියන්නේ. හිතේ ඔලමුල ගති, ඡණ්ඩ ගති, පරුස ගති, තද ගති කියලා කියන අර පේන මෙලෙක් වෙන්න පුළුවන් නම් වාඩි වෙන එකේ එතකොට යාට තේරෙයි මේ වාඩි වීමේ තියෙන කුසලය තමයි චේතනා විරහිත බව. චේතනාවලට අපි නමක් දානවා සචේතනිකව සවිඥානිකව සසංකාරිකව කියලා. මේ චේතනාවලටයි සංස්කාර කියලා කියන එක පොඩ්ඩක් මතක තියාගන්න. බුද්ධ ජානසේ පාවිච්චි කරනවා සංචේතනා සංඛාර කියන වචන දෙක සමසමව. ඒ නිසා යමක් හිතුවනම් යමක් පැතුවනම් යමක් චේතනා කරානම් ඒක සංස්කාර වෙනවා. එතකොට මෙතන සියලු සංස්කාරات ඇහැරලා විශේෂයෙන්ම කාය වචන දෙකේ සබ්බේ සංඛාරා දුක්ඛා කියලා වචනයක් අපි අහලා තියෙනවානේ. සංස්කරණයක් කරානම් සියල්ල දුක්. ඒ වෙලාවේ අතපය හෙල්ලුවා නම් කතා කරානම් දුක්. එනිසා ඒ වෙලාවේ අදිෂ්ඨාන පූර්වකෝ සීලයක් රැගෙනව නෑ මම පුළුවන් තරම් උත්සාහ කරනවා හිතාමතා අත හොල්ලන්න අත හෙල්ලුණාට කරන දෙයක් නැහැ. මම හිතාමතා කතා කරන්නේ හිත දොඩමළු වුණාට කරන දෙයක් නැහැ. ඒව චේතනාපූර්වක නැහැ. ඒ නිසා යාට කියත හැකි මගේ ජීවිතේ චිත්තක්ෂණයක් මම චේතනා විරහිතව ඉඳලා තියෙනවා. එහෙම නැත්නම් සංස්කාර නොකර ඉඳලා තියෙනවා. මේ ප්‍රයත්නයක් මේ ශික්ෂාවක් මේක බුදුහාමුදුරුවෝ කියපු නිසා කරපු දෙයක්. මේක තමයි සබ්බපාපසාකරණම් කියන පළවෙනිම ගාතපදේ. මේක තමයි උපරිම කුසලයේ ඒ නිසා මට දවසේ චිත්තක්ෂණ කීයක් මේ කය පරිහරණය කරන්න පුළුවන් ද චේතනා විරහිතව? එහෙම නැත්නම් නලියන්නේ නැතුව කය වචන දෙක නලියන්නේ නැතුව ආන්න ඒක උත්සාහ කරන්න තමයි ඒක සමාදම් කරවන්න තමයි කියන්නේ වාඩි වෙලා හිත කයේ දිහාගෙන චිත්තක්ෂණ කීයක් ඉන්න පුළුවන්ද බලන්න කුප්පන් නැතුව පුප්පන් නැතුව චේතනා කරන්නේ නැතුව සංස්කරණය කරන්නේ නැතුව අදිෂ්ඨාන කරන්නේ නැතුව මේ ඉන්න හැටි බලන්න විශාල දක්ෂකමක් ඒක තේරුම් ගන්න බුදුන් ස්වාමීන් වහන්සේ කියන අනාගාමි වෙන්න ඕනේ කියලා. කාට හරි තේරුම් ගන්න මේ ඉඳගෙන ඉඳීමම කුසලයක්. ඒක සමාදන් විය යුත්තක්. ඒකයි මේ බුදු පිළිමෙට වඳින්නේ අපි. නලියන්නේ නැති බුදු පිළිමෙට වඳිනකොටත් අදහස් වෙන්නේ බ්‍රේක් dance දාන උඩපයින් පොප් ඩාන්ස් වලට වඳින කට්ටියක් බටහිර සංස්කෘතියේ තියෙන. අපේ ආසියා කරේ තියෙන නොසලීන මනුස්සයට වඳින කට්ටිය. ඒකේ බොහොම ගැඹුරක් වෙයි තියෙන්නේ. ඊට පස්සේ තමනුත් බුදුහාමතුරු වාඩුණා වගේ ගල්පිලිමයක් වගේ වාඩිලා ඉන්න බලුවා නම් ඒක තමයි උපරිම කුසලයේ කියන එකට කියනවා. මේ කාය ශික්ෂාව නෙමෙයි මේ. කාය භාවනාවනේ චිත්ත භාවනාව කරනවා. නිස්සද්දව ඉන්න පුළුවන්. මේක වැඩි වෙන්න වැඩි වෙන්න කුසල් වැඩි වෙනවා. ඊට පස්සේ හැබැයි යට තව එකක් තියෙනවනේ මොකද්ද? කයේ හිත තියෙනවද නැද්ද කියලා දන ගන්න ගතිය. කයට හිත ආවට මගේ හිත කයේ තියෙනවද නැද්ද කියලා දැනගන්න ගතියට තමයි සම්පජඤ්ඤය කියන්නේ. කයට හිත ගන්න එකට සතිය කියනවා. නෑ මම දන්නවා හොඳටම කය කයේ හිත තියෙන ඊයේ නෙවෙයි හෙට නෙවෙයි වෙන කෙනෙක් ගැන නෙවෙයි වෙන තැනක් ගැන නෙවෙයි කියලා ඒ සමාදම් වෙනකොට සතියම සම්පජඤ්ඤයෙන් සමාදම් වෙනකොට ඥානයත් මුසු වෙනවා. මේක ඉබේ හම්බෙච්ච එකක් නෙවෙයි මම්ම සීලයක් සමාදන් වෙලා අරණ්‍ය ගත වෙලා භාවනා මධ්‍යස්ථාන කියලා වාඩි වෙලා මම දැන් හොඳටම දන්නවා ප්‍රත්‍යක්ෂ වශයෙන් ප්‍රත්‍යක්ෂ වශයෙන් ප්‍රත්‍යක්ෂණ වශයෙන් ඉඳගෙන ඉන්න ඉරියව්වේ තමයි හිත තියෙන්නේ ඒ සතුට ඒ සති සම්පජඤ්ඤය ඇති වුණොත් විතරක් ඒ යෝගාවචරයට බයලජ්‍ය දෙක පහල වෙනවා ඉන්ද්‍රිය සංවරය පහල වෙනවා සීලය පහල වෙනවා ප්‍රමෝදය පහල වෙනවා ධර්ම પરම්පරාවක් එනවා ඒක සතුටට හේතුවක් බව දන්නේ නැත්නම් ඉතින් කියන්නේ ඉතින් බලහින්නෝ නෑ නේ තාම කහපාට දැක්කේ නෑ නේ. අනික් කට්ටිය කියන ඕ එළියක් වෙනවා කියලා ඕන් දැක්කේ නෑ නේ. ඕන් අනික් අයට පහසුවක් වෙනවලු සෑල්ලුවක් වෙනව මට දැක්කේ නෑ නේ. ඉතින් චෝදනාව වැළයි. ධික චෝදනා පත්‍රයක් තියෙනවා මොකද අර ලැබිච්ච දේ අගේ කරන්න දන්නේ ඒකට චේතෝ කියලා කියලා කියනවා. ඡන්දපරස ගතියක් කියලා කියනවා. මේ ගති හිමී දෙමීට ඇරිලා කවදාරිය අපි හිතමු දැන් මම දාන්නවා. කයෙහි හිත තියෙනවායි කියලා. මට මෙන්න මේක කියන්න ඉඩ දෙන්න. කයෙහි හිත තියෙනකොට පැතිකඩ දෙකක් පේනවා. එකක් තමයි මම නොමැරි ඉන්න බව තේරෙනවා. දෙක තමයි ඒකට හුස්ම ඉහළ පහළ යන බව හෝ පිම්බීම හැකිලිම පේනවා. මේක හරියට මූදායිනට ගියාම සිටිජේ පේනවා හෙල්ලෙන්නේ නැතුව තියෙනවා. රැළ පේනවා නලියනවා. ඉතින් මේ පැතිකඩ දෙකක්. ළමෙන් මුහුදු වෙරළට ගියාම ඒගොල්ලෝ රැළ දිහා බලන්නේ ඒගොල්ලොට සිටිජේ බලන්න දෙයක් නැහැ. ඒකේ උදේ ඉඳලා හැන්ද වෙනකන් එකයි. ඒක නිසා හොඳට භාවනා කරලා කවදා හෝ ආනාපානේ සංසිඳිලා ඒ ඒ හිස්තන ඒ ශූන්‍යතාවයේ බලපෙකනාට අනිත් දවසේ ගියාට පස්සේ තේනවා ඒ ශූන්‍යතාවයේ පෙර නිමිත්තක් ඉඳ ගන්නකොටමත් තියෙනවා. ඒක හරියට අර සිටිජේ වගේ මම මැරිලා නැහැ. මට නිින්ද ගිහිල්ලා නැහැ. මට ක්ලාන්ත වෙලා නැහැ. ඒක ඒක හට ගැනීමක් මැදක් මුලක් තියෙන සංසිද්ධියක් නෙමෙයි. ඒක නිකන් එක දිගට පවතින භවයක්. ඉන්න බව ඉන්න ස්වභාවය නොමෙරිච්ච ස්වභාවය ඊට පස්සේ මේ භාවය පවත්තන්න පරිවෘත්තීය ක්‍රියාව වශයෙන් ආස්වාස ප්‍රසවාසය යනවා. පිම්බීම හැකිලිම යනවා. ඒක මුලැඳාග තියෙන එක. මෙන්න මේ දෙක හරියට චිත්‍රය සහ කැන්වස් එක වගේ. ඒ canvas එකද තමන් බලන්නේ චිත්‍රද බලන්නේ කියන එක ආධුනිකයාට තේරෙන්නේ නැහැ. ආධුනිකයා බලන්නේ ආනපන විතරයි. ඒක නිසා කායට හිත ගත්තට පස්සේ වර එක සමහරෙකුට පරිවෘත්ති ක්‍රියා වශයෙන් අවම කාය සංස්කාරය කියලා කියන්නේ කාය ජීවත් වෙන කායක තිබී සිටි අවමයේ තමයි ආසත් ප්‍රසවාස දෙක. ඉතින් පුත්‍රජාන්සේක ඉදිරිපත් කරනවා ඒක ඉහළ පහළ යන එකක්. ඒක නිකම් ප්‍රස්ථාරයක් වගේ. නමුත් ඒක පසුබිමේ තියෙනවා හොඳට විවේකීව බැලුවොත් අර එදා හොඳටම භාවනා කරලා ගත්ත හුදකලා අර එදා හොඳටම භාවනා කරගත්ත ශූන්‍ය භාවය අර එදා හොඳටම භාවනා කරගත්ත හිස්තන ඔය පිම්බීම හැකිලිම ඇස්සේ ආනපාන ඇසෙත් තියෙනවා ආනපාන සංසිඳුනොත් ඒක විතරයි ඉතුරු වෙන්නේ හැබැයි සංසිඳෙන්න ඉස්සෙල්ලත් ආනපානේ ඇස්සේ මේක බලන්න පුළුවන් අද අන්තිම දවස නිසා අපිට මේවා සාකච්ඡා කරන්න පුළුවන් මුල් දවසේ කිව්වනම් උග පටල වෙනසුලුයි මෙහෙම බලාගෙන ඉන්නකොට ඒ යෝගාවචරයට පේනවා, පේන්න ඕනේ. ඒ පැවැත්ම අපි කියන මේ භවය එහෙම නැත්නම් මේ මැරිලා නැතුව කියන ගතිය මුලැමැදාග තියෙන සංසිද්ධියක් නෙවෙයි. ඒක දිගට යන දෙයක්. ඒකේ තියෙන මුලැමැදාග සහිත ආස්වාද ප්‍රසවාස. ආධුනිකයට පේන්නේ අර මුලැමැදාග සහිත සංස්කරණේ සහිත සම්මුති ආස්වාද ප්‍රසවාසය තමයි ගොඩක් හිට ගන්නේ. නමුත් භාවනා කරලා පෙරාත්මක නිවන් දැකලා හෝ මේ ආත්මේ නිවන් දැකවෙකනට පේනවා මේ ආනාපානෙ තියෙද්දිමත් පිටිපස්සේ පසුබිමේ තලයේ හිස්තන තියෙනවා. ඒකට හිත යන්නේ නැහැ. මොකද ඒක සිද්ධි බහුල නැහැ. ඒක ප්‍රියමනාප නැහැ. ඒක නීරසයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා බබාලට සෙල්ලම් කරන්න ඕන නිසා ආනාපානෙ හිත දාන්නයි කියලා. ඉතින් ඒක පෙන්නොත් හොඳයි. ආනාපානෙ හිත දාගෙන ඉන්නකොට දැන් කය සමස්තයක් වශයෙන් අරමුණු කරලා භාවනා කරපු එක්කනට ඒක ඇතුලේ නෙමෙයි ආනපානෙ තියෙන්නේ. ආනපානෙ හිත ගියාම අපි ඒකට කියනවා ඒකාග්‍ර වෙනවා, ඒකෝදී බවටපත් වෙනවා, සාන්ද්‍ර වෙනවා, නැත්තම් කේන්ද්‍රගත වෙනවායි කියනවා. ඊට පස්සේ ඒක මුල් අරගෙන ඒකේ මුලැමැදාක වශයෙන් බලන බලන සතිය හොඳට තීව්‍ර වෙනවා. සමාධිය පැඩෙනවා. ගැම්මක් බෝ වෙනවා. තවර තුරණයක් ඇති වෙනවා. එතකොට මේ යෝගාවචරයට මේ ඉදිරියෙන් තියාගත් ආනාපානෙම කාලානුරූපව මොකද වෙන්නේ කියලා බලන්න පුළුවන් සංසාරේ කලාතුරකින් හම්බෙන අවස්ථාවක් හම්බෙනවා. ඉස්සෙල්ල දකපු ආනාපානේ විනාඩියකට පස්සේ කොහොමද? දෙකකට පස්සේ කොහොමද? තුනකට පස්සේ. ඒක හිතවදින තාලෙට කියන්නේ ආස්වාද ප්‍රසවාස දෙක දැක්කට පස්සේ ආස්වාසයට සංසන්දනාතුක ප්‍රසවාසය බලන්න කියනවා. ඒ ආස්වාසයේ සීතන ප්‍රසවාසයේ උණුසුමයිනේ. මේ දේ දැක්කට පස්සේ කියනවා ආස්වාසයට සාපේක්ෂව ආස්වාසය බලන්නේ කියලා. ප්‍රස්වාසයට සාපේක්ෂව ප්‍රස්වාසය බලන්නේ කියලා. ඒක බොහොම සියුම්. ඉස්සල දක්ව ආස්වාසය ඊගාවට එන ආස්වාසය වෙනසක් තියෙනවා. ඉස්සල දක්ව ප්‍රස්වාසය පස්සේ තියෙන ප්‍රස්වාසය වෙනසක් තියෙනවා. ඒක සරුවචනාංශයෙන් පෙන්නන්නේ දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති ටික වේලාවක් ගියාට පස්සේ කියනවා රසං වාස සන්තෝ රසං අස්ස සාමීති පජානාති අර දීර්ඝ වෙරිච ආස්වාසේ දැන් කේටි වෙනවා ඒ කියන්නේ අපේ හිත එල්ල වෙලා මූණට මූණ දාලා. මේකට කියනවා ආපాతගත වෙනවා. මේකට කියනවා මුලිච්ච වෙනවයි කියලා. මේක දෙල්ලමක් නෙවෙයි. මේකට තමයි චිත්ත භාවනාව කියන්නේ. මේ කාය භාවනාව නෙවෙයි. නැත්නම් සීල ශික්ෂාව නෙවෙයි මේ. මේ සමාධි ශික්ෂාව. ඉතින් එතකොට යාට තේරෙන පටන් ගන්නවා දැන් මගේ හිත අර මේ රස්තිවාදයන් අරමුණේමයි ඉන්නේ. ඉන්නා තාකල් පේනවා මේ අරමුණ ඉස්සල වෙන්න එක නෙමෙයි දෙක. දෙක නෙමෙයි තුන. මේක යෝගාවචර තේරුම් ගන්න මේ වගේ රිට්‍රීට් හත අටක්වත් කරන්න වෙයි. නැත්තම් යෝගාවතේ හිතෙන්නේ ආනාපානෙ එක විදියට තියෙනවා කියලා. විශේෂ සමාත ආස්වාද ප්‍රසවාස දෙකේ වෙනස පේන්නේත් නැහැ. මොකද ඒක හොඳට කමඨාන සුද්ධ කරලා කියලා දුන්නොත් මේ ආස්වාද ප්‍රසවාස මේ දෙකටම සාක්ෂි දාන gedera යන්න දෙන එකක් නෙවෙයි. මේක බලාන ඉන්නකොට මේක නැති වෙනවා, වෙනස් වෙනවා, විපරිණාම වෙනවා බලන්නයි බුදුහාමර මේක දීලා තියෙන්නේ කියලා තේරෙනකොට යෝගාචරයේ භාවනා ජීවිතේ සෑහෙන දියුණුවට වෙලා. ඉතින් මේ කතාව ඇස්සේ සද්ද එනවනේ. මේ කතාවල් ඇස්සේ වේදනාව එනවනේ, හිතවිලි එනවනේ. එතකොට මේ යෝගාවචරගේ හිත පිටපයින්. දැන් මේ කතන්දරයේදී මේ පාරේ යන්න ඕනේ මෙතන ඉල්ලා මේ හයිවේ එකේ මාතර යන්න ගියාම අපේ වාහනේ ඉඳපු ගමන් මොකක් හරි එක්සිට් එකකින් පාරෙන් එළියට යනවා. වැරදිලා කියලා හිතන්නකො. ඊට පස්සේ මාතර නෙමෙයි දැන් යන්නේ. දැන් අර හරස් පාර දිගේ. ඒතර යෝගාවචරයට කවුරු හරි කියනවා නෑ නෑ ආපහු දාන්න හයිවේ එකට. හයිවේ එකට දාන මාතර පැත්තට යන්න ගියාම දැන් යෝගාවචරය වැරදිච්ච තැන ඉඳලා ආය හයිවේ එකට දාගන්න එපායි. ඔය වැඩ පිළිවෙලයි අර කියන සීල ශික්ෂා සමාධි ශික්ෂායි මේ පිටපොට ගිය බාර නැවත පාරට දාගන්න එකයි පුංචි ජොලියක් තියෙනවා ඔකේ. මේ පිටපොට ගියාට පස්සේ නැවතට පාරට දාන එක තමයි ගොඩක් වෙලාවට විපස්සනාව කියලා කියන්නේ. පිටපොට යනවා ඒ ඇති. කාටවත් බෑ පළවෙනි සැරේ කෙලින්ම මාතට යන්න. යනවාමයි. අන්නේ ගියාට පස්සේ ඒ කෙනාට කොතනකදී හරි වැටහෙන්න ඕනේ යකෝ මේක පහතර පාර නෙවෙයි හරස් පාරක ඉන්නේ කියලා. අන්න ඒක තේරුම් ගන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට ඒ තේරුම් ගැනීම බුදුහාමුදුරන්ට වැඩිය වටිනවා. මම ඉන්නේ වැරදි පාරක කියලා දන්නේ නැත්නම් යන්න යන්න නොමග යන්නේ. කොතනක හරි තේරුණා නම් යාර දිනවා දැන් යන්න යන්න නොමග ඒ නිසා මම වහාම නතර වෙන්න ඕනේ මෙතන දැන්. ඒක liverලා ආපහු යන ප්‍රමයක් හොයන්න ඕනේ. අන්නේ විදියට මම ඉන්නේ ගෝචර භූමියේ නෙවෙයි අජ්ජත් ගෝචර අරමුණේ නෙවෙයි මොකක් කරේ යෝගයෙන් පොට පිට පිට පොට ගිහිල්ලා මාරු වෙලා කියලා තමන්ම දැනගන්නා තාක්කල් අපි සංසාරේ ඉන්නේ යම් කිසි කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් නම් මම මේ ගත්ත පාරේ නෙවෙයි ගත්ත න්‍යාය පත්‍රේ නෙවෙයි පිට ගිහිල්ලයි කියලා ඒක වටහා ගැනීම බුදුහාමුදුරුවවත් වගේ කියන්නේ ඒක උඹම කරගන්න ඕනයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා කාට හරි තේරුම් ගන්න පුළුවන් නම් පිටපොට ගියා මම පිටපොට ගිය බව දන්නවයි කියලා සාරිපුත්‍ර ස්වාමීන් කියනවා පැත්තකින් ඉඳලා ධන ගන්නකොට හිත द्वේෂේ නැද්ද කියලා බලන්නේ පිටපොට බව දන්නකොටම द्वේෂේ තිබ්බොත් පරාදයි පිටපොට ගිය බව දැන ගැනීම ප්‍රමෝදයට හේතුවක් කරගන්න පුළුවන් මමම දන්නවා මම පිටපොට ගියයි කියලා අන්නේ ඒකට කියනවා තුන්වෙනි වශයෙන් විපස්සනා ශික්ෂාවේදී ප්‍රමෝදය පාලකන්න හැටි අපි සංසාරේ නම් කරන්න පිටපිට ගිය ගමන් දෙස් දී ගන්නවා. එහෙම නැත්නම් ඒකට හේතු වෙච්ච මනුස්සයට බයිනවා. මෙතෙන්දී බුදුහාමුදුරෝ කියනවා ඔබ දැනගත් එක ලොකුම පිනක්. සාරිපුත්‍ර සාංශේ කියනවා මේ ද්වේෂ නොකර ඉන්න එක තමයි ශික්ෂා. පිටපොට ගියාට ද්වේෂ නොකර ඉන්න එක. ඉතින් ඒක විනය පොතේ සඳහන් කරලා තියෙනවා භික්ෂුන් වහන්සේලාට යම් තමන් අතින් විනය නීතියක් රෙගුලාසියක් කැඩුනහම එයා ඒක අවස්ථා හතරකින් තමයි පිළියම් කරන්නේ. සරති උත්තානි කරෝති සරති ආරෝචති විවරති උත්තානි කරෝති දේශේති ඉස්ලාම දැනගන්න ඕනේ මම සමාදන් වෙච්ච ශික්ෂාපදයක් කැඩලා ඊට පස්සේ යා බලන්න ඕනේ කොයි රෙගුලාසියද කැඩලා තියෙන්නේ කියලා මේ කලබල වෙලා ඉසాత බඳගෙන වහකණ්ඩ හදනව නෙවෙයි එයා විවරණය කරලා බලන්න ඕනේ කොයි රෙගුලාසියද කැඩලා තියෙන්නේ කියලා ඊට පස්සේ විවරති ඊට පස්සේ එයා ඒක හොඳට ආපහු දැන් මේක හදන හැටි තේරුම් ගන්න ඕනේ. මේක පාරජික ආපත්‍යයන් නම් ඉවරයි. මහානකම ඉවරයි. සංඝාශීස ආපත්‍යයන් නම් මෙන්න මේ ක්‍රියාපදිය ගන්න ඕනේ. සාමාන්‍ය නිසගේ පජිතියක් නම් මේ මේ ක්‍රියාවලිය ගන්න ඕනේ. සාමාන්‍ය පජිතියක් නම් මෙහෙමයි. දුකටයක් නම් මෙහෙමයි කියලා එයා දන්නවා දැන් මෙතන ඉඳලා මෙතෙන්ට යන්න ඕනේ කියලා. ඊට පස්සේ ඒ අදාළ කෙනා ළඟට ගිහිල්ලා යාපත්‍ය දේශනා කරනවා. මිසක් අවෙච්චි දේ ගැන පශ්චාත්තාප වුණොත් ඒක නෙවෙයි ශාසනය කියන්නේ. පශ්චාත්තාප වෙන්න නෙවෙයි මේ විනය හදලා තියෙන්නේ. පශ්චාත්තාපේ තමයි අපි වෙච්ච එකමදින් තවත් අකුසල් කරගන්නවා කියන්නේ. උනේ පරණ කර්මයකට. ඒකට පශ්චාත්තාප වුණත් අලුතෙන් කර්ම රැස් කරනවා. බුදුහාමුදුරුවෝ අපිට දීලා තියෙනවා ලයිසන් එකක්. උඹ මේක දැනගත්ත ගමන්ම පශ්චාත්තාප නොවෙන්න වග බලා ගන්න. මොකද පිළියම් කරන ක්‍රමයක් තියෙනවා. පිළියම් කරන ක්‍රමය තමයි බුදුහාමරගේ අතිශේෂ්ඨ ඥානෙ. ඒකට තමයි සංඥා ඉන්නේ. උඹ දේශනා කරපන්. දේශනා කරන රෙගුලාසිය දැනගනින්. ආපත්‍ය ස්කන්ධය දැනගනින්. පස්සට වරේ. ඒ වගේම කරලා තියෙනවා නියුරෝ සයන්ටිස්ලා යෝගාවචරයක් නෙවෙයි යෝගාවචරයක්ම තමයි ගන්න හැබැයි දානවා යා කලින් උපදෙස් දීලා ෆන්ක්ෂනල් MRI ස්කෑන් එකට ඔය CAT ස්කෑන් එකට ඇතුළට දානවා දාලා කියනවා ඔයාට සංගීතයක් ඇහෙන්න සලස්සනවා කොච්චර වෙලා සංගීතය හිත තියානින්න පුළුවන්ද කියලා. එතකොට හරියටම මොලේ සද්ද අහන ස්ථානයේ දිදුලන්න පටන් ගන්නවා. මෙයා සංගීතයට හිත යන්නේ කියන්නේ කනත් එක්කයි වැඩ යන්නේ. එතකොට අර කාමරේ ඉන්න කෙනාට පේනවා මෙයාගේ හිත දැන් ගිහිල්ලා තියෙන්නේ සද්ද අහන ෆැකල්ටි එකට කියලා. එහෙම ඉඳපු ගමන් ටක් ගාලා ලයිට් එකක් දාලා ඕෆ් කරනවා. එතකොට සංගීතය කොහොම වුණත් අර ආලෝකයේ හිත කැඩෙනවනේ. කැඩිච්ච ගමන් අපේ අර සද්ධාහන තැන ඉඳලා රූප බලන තැනට මොලේ ඔෆිස් එක මාරු වෙනවා. ඒක හරියටම ස්ක්‍රීන් එකේ කියන්න පුළුවන්. මෙයාගේ හිත දැන් සද්ධාහන හිත යොදාගෙන ඉන්න යෝගාවචරයට නැත් යෝගාවචරනේ පරිශේක කෙනාට ආලෝකයක් වෙන්නවා. පෙන්නපු ගමන් ඒක හිත කැඩුනා. දැන් මොලේ කියන්න පුළුවන් මොනිටර් කරන එකනට දැන් ක්‍රියාත්මක වෙන්නේ දිදුලන්නේ බලන තැන කියලා. ඊට පස්සේ බලනවා මෙයාට මේ වැරද්ද දැනගෙන නැවත සද්ධාහන තැනට එන්න කොච්චර වෙලා යනවද කියලා. ඒක ඕනේ මනලා කියන්න පුළුවන්. ඒකට කියන රෙසිලියන්ස් කියලා ආපහු වැරදිච්ච තැන ඉඳලා ආපහු එන එකේ. ඒකේ අවස්ථා දෙකක් දැකලා තියෙනවා ඒගොල්ලෝ. වැරද්දක ඉන්න බව දැනගන්න ඕනේ. දැනගත්තට පස්සේ හිතම මනසෙම තියෙනවා ආපහු ගෙනල්ලා පර්ණ සර්කිට් එකට සම්බන්ධ වෙනවා. බුදුජානක අවසා හතරකින් මේක කිව්වේ. සරති විවතති උත්තානි කරෝති දේශේති බලන්න බුදුරජාණන්සේ කැට් ස්කෑනර් හොයන්නේ ඉස්සලා අවුරුදු 2600 කට ඉස්සලා කොච්චරක්නම් මනස ගැන දැනගෙන හිටියද කියලා. සාරිපුත්‍ර සාන්ති කියනවා පමාදේන කම්පතිති සති බලං උඹ සතියේ ඉඳ ගියාම අසතියට වැටෙනවා. අප්‍රමාදේ ඉඳනකොට ප්‍රමාදයට වැටෙනවා. කම්පණ වෙන්නේ නැත්නම් අන්න ඔබ මිනිස්සෙක්. න කම්පතිති අපි වෙලා හිතන්නේ කම්පා වීම සදාචාරය කියලා අපි හිතනවා. එතකොට වෙන්නේ මොකද්ද? හින වැහිම හැම වැරද්දකින්ම ආත්ම ශක්තිය හැලෙනවා. හීනමානයකට වැටෙනවා. යෝගාවචරයක් වෙන්නේ නැහැ. කලියුත් දන්නෙත් නැහැ. කලියුත් කල්පනා කරන්නේ කොරස් කටේවත් අත දාගන්න බෑ. ඉස්සරහට බලගෙන අන්නන්න පටන් ගන්නවා. ඒක නෙවෙයි ශික්ෂාව කියන්නේ වැරදි නාන වැරදිච්ච බව දැන ගැනීම පිනක්. ඒ මනසකට විතරයි ආපහු එන එකක් ගැන අයිතිවාසිකමක් ලැබෙන්නේ. ආවට පස්සේ බලපන් හිටපු තැනටම මූල කර්මත්තාන්ට යන්න පුළුවන්ද කියලා ඒක වාර්තා කරන්න තරම් යෝගාවචරයා සිහි බුද්ධිය තියාන. නැත්නම් වයර් මාරු වෙලා නැත්තම් ඉතින් බොහෝ විට නිවනට කිට්ටුයි. මේකට කියනවා ප්‍රඥා ශික්ෂාව කියලා. මේක මේ කාය වචන තැම්පත් කිරීමකුත් නෙවෙයි. මේක මේ අරමුණක හිත තබා ගැනීමකුත් නෙවෙයි. පිටපොට ගියාට පස්සේ නැවත ගෝචරජ්‍යත් භූමියට හිත එන පාර විස්තරේ කියන්න පුළුවන් නම් ඒ මනුස්සයා කොහේ කරකොල ගැහුවත් gederena පාර දානවා. එච්චරයි මේ සංසාරේ අපිට ලබන්න තියෙන මෙතෙක් නොලබපු දේ. ඔකට ඉස්තරතරන අඬන එකයි පශ්චාත්තාප වීමයි තමයි පෘතජනයයි කියන්නේ. අපි ඔක්කොම පටන් ගන්න එතනින් තමයි. ඔබ භාවනා කරලා කරලා කොච්චර කවුරුත් පිටපොට ගැහුවත් මේ හිත ආපහු ගෙදර එනවා. උදාහරණයක් වශයෙන් කිව්වොත් උතුරු කට්ටර කවුරු පයින් ගැව්වත් කැරකිලා කැරකිලා කියන්නේ උතුරටමයි. පොල් ගෙඩියක් වතුරට දාපුවම ලැබු පැත්තමයි උඩට එන්නේ. කැළේ මැද තියෙන හොඳ විලක කිසිම කරදරයක් නැතුව ඡායාව පේන දියකඩකට කොලයක් වටනවා කියලා හිතා. වැටිච්ච ගමන් පිළිඹුව හෙල්ලෙනවා. එහා යුර පිළිඹුව වෙනවා. ඒ බිල බැලුවොත් පේන. නමුත් ආය කොලයක් වැටුනේ නැත්නම් වෙන්නේ ආය තැම්පත් වෙන එකනේ. ආන්නේ වගේ මගේ හිතේ තියෙනවා නැවත මෙතෙන් එන්න පුළුවන් ගතිය ඒ නිසා මෙතනදී චේතනා පහල කරන්න එපා පශ්චත්තාප වෙන්න එපා කලකොලොප්පම් වෙන්න එපා ආයේ හේම හිතට තැම්පත් වෙන්න දීපන් කියලා කිව්වොත් එදාට තේරෙනවා අන්නේ විදියට පිටපොට ගියාට පස්සේ චේතනා පහල නොකර පණිඩියක් ඇති නොකර කල්පනා නොකර ඉන්න ශික්ෂාව තමයි උප්පරීම ශික්ෂාව. කය වචන තම්පත් කිරීම නෙවෙයි. ඊට වැඩි මේක සියුම්. ඊට පස්සේ අරමුණට හිත යොමු කරන විතක්ක ਵਿਚාර නෙවෙයි. ඊට වැඩි මේක සියුම්. පිටපොට යනවා. ගියාට පස්සේ දන්නවනම් මම පිට ගියයි කියලා නැවත හිත එන බව අදාහගෙන මොනවත් නොකර ඉන්න පුළුවන් නම් සාමාන්‍යයෙන් නම් කියන්න පුළුවන් ඒ යෝගාවචරයා ඔය බලව විපස්සනාට හිත වැටෙනට පස්සේ නැත්නම් පටිපදා ඥාන දර්ශන විසුද්ධියට වැටෙනට පස්සේ මේක ටික ටික අත්දකිනවා. හැබැයි යෝගාවචරය වෙන්නේ මේකයි කියලා තේරුම් ගන්න අනාගාමි වෙනකන් ඉන්නවා. එත්තකම්ම අමාරුයි මේ හිත වැඩ කරන හැටි තව කෙනෙකුට කියන්න. ඒක තමයි අපි මේ කමඨාන් සුද්ධ කරලා සුද්ධ කරලා යෝගාවචරණ මේක කටපාඩම් කරවලා කරවලා කියනවා. හිත පිට ගියා. ඒ කියන්නේ පශ්චාත්තාප වෙන්න එපා. ආවට පස්සේ තිබුණ තැනලා කරන්න පුළුවන්. ඒක පොඩ්ඩක් කරුණා කරලා කියන්න කියලා කියනකොට යෝගාවචරය අර අඬන බබාලා නෙවෙයි පිළියම් කරන පැත්තට එන්න පටන් ගන්නවා. මේ ශික්ෂාව පුරුදු කරපු කෙනෙකුට වර්ධින හැම තැනකදීම විපස්සනාව ගිනි පුණුවක් නගිනවා. එයා විපස්සනාව නැවත නැවත පුහුණු කරලා බලනවා. පිට යන හැම වෙලාවෙදීම මට නැවත ගෙනත් යන්න පුළුවන්ද නැවතම් පිළියම් වෙන තැනට එනවද? මේ වීම manussකම තමයි මේ කියන්නේ. තිරසම්මනසේ වෙන්නේ නැහැ ඒක. මේක සමාදන් වෙන්න නම් සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා තුනම අපි තේරුම් ගන්න ඕනේ. මම දන්නවා මම මේ කතා කරන හරිය අමාරුයි. මොකද එකක් වෙලා තියෙන මේව දැනගන්න ඕනෙකමක් නෑ අප්පා. රැයට කාලා බුදියණ්ඩයි ඕනකම තියෙන. වෙන අමාරුවක් මේකේ නෑ. ඕනේ මිනිසෙකුට මේක තේරුම් ගන්න පුළුවන් ඕනකම තියෙනවා. මහන්සි වෙනවා. නමුත් තේරුම් ගන්නට හිතනවා අනේ ඌ අපට තේරෙන්නේ අපිට ඔරියට ලීසි මේ දන් දීලා හිටියොත් මේ මෛත්‍රී බුදුහාමුදුරෝ ඒකම ධර්ම මණ්ඩපයේදී ධර්ම දේශනා කරනකොට සාදු කියලා නිවන් දකින්න පුළුවන් කියලා සාදු කියලා බුදියන්න හරිය කැමැති කට්ටිය. නමුත් අමාරුයි. ඒකෙන් වෙන්නේ නැහැ වැඩේ. කවදා හරි මෛත්‍රී බුදුහාමුදුරෝ ආවත් මේක දැනගන්න වෙනවා. ඒක නිසා හිත පිට යන හැම වෙලාවෙදී මේ විදිහට බලන්න තීන්දුව කෙරුවොත් ඒක නට තීරුම් ගනීවි. මේක කළත් මේක ඇත්තටම වෙනවා. අපේ හිතේ අපි දැනගත්තත් නැත්තත් වෙනවා. මෙන්න මේකට හිත දානවයි කියලා කියන්නේ සාමාන්‍ය සතිය නෙවෙයිනේ. සුපතිට්ඨිත සතියක් වෙන්න සති බලයක් වෙන්න ඕනේ. වේපුල්ල සතියක් වෙන්න ඕනේ. මේ සතිය හැම කෙලෙසටම වැඩිය බලවත්. කොයි අතර කරකොල තිබ්බත් එයා අන්තිමට එන්නේ නිවන් මාර්ගයට. ඒක කවුරුවත් අදහන්නේ අපි හිතන්නේ මේ හිත දුවන්නේ කෙලෙසට කියලා. ඇත්ත තමයි. සීල ශික්ෂා සමාධි ශික්ෂා නැති හිත නම් දුවන්නේ පැත්තට තමයි. නමුත් පුහුණු වෙන්න පුහුණු වෙන්න එයා දන්නවා හිත දන්නවා කම්පට චංචල වලට වැඩිය නිශ්චලකම හොඳයි කියලා. අන්න ඒක අදාහ ගන්න සීල ශික්ෂාව නැතුව බෑ නමුත් සීල ශික්ෂාවෙන් පමණක් බෑ. සමාධි ශික්ෂාව නැතුව බෑ හැබැයි සමාධි ශික්ෂාවෙන් පමණක් බෑ. සීල සමාධි හරහා කියලා ප්‍රඥා ශික්ෂාට ගියාට පස්සේ වරදින හැම වෙලාවකම එයා උත්සාහ කරලා බලනවා අවුල් කරගන්න නැතුව නැවත අර උතුරු කට්ට උතුරට හැරනකම් කරබන හිටපන්. පොල් ගිරියක් වතුර දැම්මට පස්සේ ඔක කරගිලා කරගිලා ගිහලා කොහමද පොල් පැත්ත උඩට එනවනේ. එතකන් කරබන හිටපන්. ඔන්න ඉන්න බැරි කමර තමයි ගාය කියලා කියන්නේ. කඩි ගාය කියලා කියන්නේ. බුදුහාමුදුරුවෝ කියනවා මට සත්‍ය අවබෝධ වෙන්නේ නැති ඉරියව් මාරු කරන්න නිසායි කියලා. මේක වෙනකන් ඉන්න බෑ. අපි ඊට ඉස්සෙල්ලා ඉක්මන් කරන්න හදනවා. උදාහරණයක් වශයෙන් කියනවා අපිට එම්බිරිස්සාවක් ඇතිචාම නිකන් හිටියොත් දවස් 4න් සනීප වෙනවා. දොස්තර කෙනෙක් හම්බුනොත් දවස් 6ක් යනවා. ඒක දොස්තරලා දන්නවා. බෙහෙත් බිව්වොත් දවස් 6ක් යනවා. කර්ම අපිට වෙලා තියෙන දවස් 6 ගියත් කමන්නේ ඉක්මනට මේක බීලා පාඩම් කරන්න තියෙනවා. ගමනක් යන්න තියෙනවා. ඉතින් අරක හොඳයි කියලා හිතනවා මොකද එතකොට දොස්තර කෙනෙකුත් තියෙනවා බේතුත් තියෙනවා ඔක්කොම හරි ඕනම ලෙඩෙක් දන්නවා ස්වයන් සිද්ධව ප්‍රතිදේය හැදුනොත් දවස් 4යි අත තිබ්බොත් කෝරි ගොඩයි ඉතින් අපේ අම්මලා තාත්තලාත් අපි දාන්නේ ওই අමාරුවෙම තමයි ඉස්කෝලේ වන්ති කාමරවල දානොත් අමාරුද? ඒගොල්ලෝ කියනවා නෑ නෑ මෙවට මේ වෙන වෙන ක්‍රම තියෙනවා. පොඩක් පොඩක් මං කියන දේ අහවන්කෝ. හැබැයි මේ මනුස්සයා මේ කුට්ටියක් හදාගන්න. යටි පිටියල්ලෙන් කීයක් හරි දොළබිදේනියක් ගන්නවා. බුදුරජාණන්සේ කියනකොට පොඩ්ඩක් බලන්න හිටපන්. බුදුරජාණන්සේ ඔය ගිහිගේ අතහැරලා යනකොට ප්‍රථම ආධාර පෙට්ටියක් අරන් ගියේ නෑ. හැබැයි ප්‍රථම ආධාර පෙට්ටියක් තිබුණා. ඕගොල්ලෝ දන්නේ නෑ. බුදුජාන් වහන්සේ අපිට කිව්වේ මූත්‍රා ටිකක් බොන්නේ කියලා. කැලේ කොහි ගියත් මූත්‍රා ටිකක් බිව්වට පස්සේ ඕක තමයි 100%ක්ම බේත. පූති මුත්ත බේසජ්ජයන් නිබ්බාය නිසාය පබ්බජ්ජා. ඉතින් ඒක දැන් පැත්තක දාලා අපි මේ මේ දැන් මෙහි ආපුවාම අපිට ප්‍රශ්න තියෙන දුලිප් මහත්තයා මට කියනවා නිතරම ස්ටාර්ට් කරපු කාර් එකක් තියාගන්න සුවන්ත කවුරු හදිසියක් අසනීපයක් වුණොත් වහාම යන්න වතු පිටිල ස්පිරිතාලෙත් එක්ක කොම්ප්‍රොමයිස් එකක් ගහලා තියාගෙන ඉන්න නැත්නම් මේ උපාතකම්බල එන්න කැමති නැතුළු මෙහි. මං කොහොුන් ආපුවාම මොකෝ මේකට භාසුකම් ටිකක් දෙන්න ඕනේ අප්පා ඒක ඇත්ත නමුත් මේ විදිහටම දාස වෙන්න ඕන කමක් නැහැ ඒ මොකද මේ ශරීරයේ තියෙනවා මේක අන්න ඒ වගේ තමයි සතියේට පොඩ්ඩක් වැඩ දෙන්න හදපු සතියට හැබැයි නිකන් මේ නැගිටලා ඇවිදින්න බැරි සතියට මේක කරන්න බෑ මෙන්න මේක ආවට පස්සේ යාට තේරෙනවා සතියට ඉඩ දුන්නොත් හොඳට ඉඩ දුන්නොත් මෙහා සුවපත් වෙන එක විතරයි වෙන්නේ මැද කැලේ මැද තියෙන වැවට කොලයක් වැටුනොත් විතරයි කම්පණය වෙන්නේ. කොලයක් වැටුනේ නැත්නම් කම්පණය වෙන්නේ නැහැ. වැටුණත් ඊට පස්සේ වෙන්නේ tempat වෙන එක තමයි. ආන්නේ මේ කියන ප්‍රඥා ශික්ෂාව සතුටට කාරණාවක් කරගන්න එතෙන්ද යන්න ඕනේ නැහැ. බුදුහාමුදුරු කියපු නිසා කරතයි. කලාතුරකින් කරුණත් ඇති. කලාතුරකින් හරි කමන්නේ කරබන ඉන්න මොකද වෙන්නේ කියලා බලන්න. ඉන් නැති වුණොත් මේකේ අවුලෙන් අවුලට යනවා. ආන්න ඒකට ගියාට පස්සේ තේරෙනවා අපි දැන් මට වැරද්දක් වුණා. මම මේක සුවපත් වෙනකම් මම කරබන ඉන්න මම පොඩ්ඩක් ඉවසනවා. මම පොඩ්ඩක් මං ගැන අනුකම්පා කරනවා. එහෙමනම් තව කෙනෙක් වැරද්දක් කරුවොත් අපි ගිහිල්ලා එයා හදන්න හදනකොට මොන අවුලක්ද කරන්න කියලා බලන්න. ඒ මනුස්සයාට ඒක ස්වභාවයෙන් තේරුම් අරගෙන හැදෙන්න හදනවා වෙනුවට එයා ඇහුවොත් උදව් කරන්නේ. තව කවුරක්වත් හදන්න අපිට තියෙන අයිතිවාසිකම මොකද්ද? අපි මේ තරම සැලෙන જાතියක් වෙලා වැරද්දක් වෙච්චාම තමන්ගේක දිහා බලාගෙන ඉන්නත් බැරුව අනුන්ගේ දේවල් වලට ඇඟිලි ගහන්න ගියාම මොන තරම් සාපයක්ද කියලා බලන්න. ඒ නිසා භාවනා කරන අනික් අයට අපි කොච්චර අනුකම්පා කරන්නද? මේ මිසට වරදිනවා. මොකෝ වරදින්නේ නැහැ කියලා කියන්නේ මට වැරදින්නේ නැත්තේ නෑනේ. ඒ කෙනාට සමගිය භාවනා කරන කෙනාට සබ්‍රහ්මචාරී කියනවා. නිසා සබ්‍රහ්මචාරීන් වහන්සේ නමකේ වැරද්දකට කිප්පෙනම නම් ඒ මනුස්සයා කවදාකවත් විපස්සනා ශික්ෂාව ලැබිලා නැහැ. විපස්සනා ශික්ෂාව ලැබුණා නම් චෝදනා නැහැ. අයිතිවාසිකම් ඉල්ලන්නේ නැහැ. අයිතිවාසිකම් චෝදනා එනකොට මෙයා දැනගන්නවා. නෑ මේක කාලයෙන් විසඳෙනවා. කලබල වෙන්න දෙයක් නැහැ. ඒකට තමයි බුරුම් භාෂාවෙන් කෙටියෙන් කියන ඉවසන්නා නිවන් දකි. ඉවසන්න බැරුව තක්කමුක්ක වුණොත් ඒ මනුස්සයා සමාජයත් අවුල් කරනවා, තමන්ගේ හිතත් අවුල් කරනවා. ඒක නිසා සාහිපුත්‍ර සාංශේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් යෝසෝ ආවසෝ සබ්බක්මචාරීසු කුපිතෝ අනත්තමනෝ ආහත චිත්තෝ කිලජාතෝ තස්ස චිත්තං න නමති ආතප්පය. ඊට කවදාවත් භවනාට යන්නේ අර මනුස්සයා හදන්න යනවා. එයාගේ අනුയോഗය යන්නේත් නැමෙ කියපු බණ මොකක්වත් මතක නැහැ. අරූට දෙකක් ගහලා එනකන් හිතේ ඉව කලාශයක් නැහැ. සාතච්ඡාය Taman ගෙට නිතිපතා කරගන්න බෑ අනුන් හදන්න දඟලනවා. එහෙම නැත්නම් පධානාය මගේ තියෙන සියලු ශක්තිය නේදල මම නිවන් දකින්න ඕනේ ඉස්සර වෙලා කියන එක පැත්තකට යනවා. ඒක නිසා Tamanගේ ශික්ෂාව නැත්නම් Taman භාවනා කරනකොට කලින් කිව් විදියට Tamanගේ ශික්ෂා વિશે Tamanට ප්‍රසාදයක් ඇති වුණා නම් Tamanට පැහැදීමක් ඇති වුණා නම් ප්‍රමෝදයක් ඇති වුණා නම් ප්‍රීතියක් ඇති වුණා නම් පස්සද්ධියක් ඇති වුණා නම් සුඛයක් ඇති වුණා නම් ඒ මනුස්සයා දන්නවා අනික් කෙනාටත් ඒක එයාට තේරෙන්න අරින්න ඕනේ. ඇස් බැල්මේට ආරක්ෂාට තේරෙන්න අරින්න ඕනේ. ඒ ප්‍රථම පන්තියේ අත්දැකීම ලැබෙනවා වෙනුවට අපි කොච්චර මූල ධර්ම දුන්නත් අත දුන්නත් එයාට ඒ අත්‍යවශ්‍ය ප්‍රායෝගික එහෙම නැත්නම් අපි කියන අස්පනා අපිට අත්දැකීම ලැබෙන්නේ නැහැ. ඒ නිසා යාට ඒක ලබලා දෙන තැන තමයි භාවනා මධ්‍යස්ථානය කියන්නේ. ඒ බුරුම පණ්ඩිත් ස්වාමීන් වහන්සේ කියනවා උන්වහන්සේ අවුරුදු 26 වෙනකන් ඒකට කියන්නේ මේ චේතියංගන ධම්මාචාර්ය විභාගේ පාස් කරලා ඒ කියන්නේ ඉහළම ධම්මාචාර්ය පාස් කරලා ඒතර විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා නැහැ. හිතනලු භාවනා කරන්න. ඒක කලාතු වෙන්නෙම නැති දෙයක් ඒක. ඉගෙනගත්ත යක් වුණ භාවනා කරන්න හිතෙන්නෙම නැහැ. ඒක මේ සාපයක්. නමුත් මේ ශාන්සිට හිතිලා. එතකොට මහසී ෂැඩෝ පටන් ගන්න තියෙනවා මහසී සෙන්ටර් එක. ස්වාමීන් වහන්සේ ගියාලු ලොකු ස්වාමීන් වහන්සේට කියලා. තමන්ගේ ලොකු ස්වාමීන් ගිහිල්ලා බැලුවට පස්සේ ඉතින් දවස් අධ්‍යයක් යනකොට එතන ඉන්න කිසිම හාමුදුර කෙනෙක් ගාව විනේ නැතිලු. යකෝ ගිතුවල මේ පන්සල් වල නම් මේ මේ පිරිවෙන් වල නම් විනේ නැතුණත් කම දැන් මෙතන මේ භාවනා කරන තැන. කිසිම කෙනෙක් මේ ස්වාමීන් වහන්සේ දවසක් බැලුවලු හරියන්නේ නැහැ දෙකක් බැලුවලු හරියන්නේ නැහැ තුනක් බැලුවලු හරියන්නේ හිත කැළඹෙනවලු හෝගාලා. එතකොට ඒ සංසාර බණ කිව්වේ මං හිතනවා ෂුවර් වුමින් සෑඩෝ වෙන්න ඇති. ඒ ශාංශේ බණේටි කිව්වලු තමන්ගේ හිත පරිසම් කරගනින් අනුන්ගේ දේවල් නිසා හිත සලා ගන්න එපයි කියලා. මේකත් වැදුනලු. වැදිරිලා කාමරේට කියලා කල්පනා කරාලු. දැන් මේ මිනිස්සු දිහා දකින්නකොට හිත දැන්පත් වෙන්නෙම නෑ. එක එකක් පිළිවෙලට කරන්නේ. එක්ක වෙලාවට එනකොට ඒ කට්ටිය බානසලට ඇවිල්ලා නෑ. එක්ක ඇවිල්ලා එක් කතා කරගෙන. එහෙම නෑ මොනවා හරි එකක්. ඉතින් හිත රෑ නිදාගන්න ගියාට පස්සේ කල්පනා වුණාලු යකෝ දැන් මේ භාවනා කරන්න කියලා ආවා. සබ්‍රක්‍මචාරින් වෙලේ කුපිතේ කිව්වහම ගණ්ඩ බඳයක් නෑ. එතකොට එතකොට එක පාරට නිකන් රූපකයක් ඔලුවට ආවලු නිදර්ශනයක් ඔලුවට ආවලු මට පේනවා මම ඉන්නේ මොහොතේ මැද පුංචි බෝට්ටුවක ඉන්නවා. තව ගොඩාක් මං වගේ මොහොතට ගිය කට්ටිය මොහොත මැද ඉන්නවා. ඒගොල්ල මොහොත අභිරමණය කරනවා. හැබැයි විශාල කුණාටුවක් එනවා. ඒගොල්ලෝ දන්නේ නැහැ. ඉතින් මෙයා හිතවලු මේ මිනිස්සු රුවල් දිග අරගෙන මොහොත අභිරමණය කරනවා. කුණාටු වෙන බව දන්නේ. ඉතින් කෑ ගහන්න පටන් ගත්තලු. ඔය රුවල් ලකුල බල්ලා. මූ කුණාටුවක් එනවා. කුණාටු ආවට පස්සේ වනසෙනවා කියලා කෑ ගහනවලු. ඇහෙන්නේ නැතිලු. බලනකොට මම කෑ ගැහුවට මගේ රුවලත් අකුලලා නැතිලු තාම. ඊට පස්සේ තේන මේ අනුන්ගේ රුවල් අන්නකට කෑ ගහනවා වෙනුවට උඹේ රුවල බාගනින් කියලා. ඊට පහුවෙන්ද කල්පනා කරගත්තලු මේ මිනිස්සු මොන જાති කරත් මගේ වැඩේ මං තනියම ගමන යන්න ඕනේ කියලා පළවෙනි සුමානම විතර්කලු තිබුණේ. දෙවෙනි සුමාලේ එනකොට භාවනා වැඩ පිළිවෙල සාර්ථක වෙලා ගුරුවරයා කිව්වලු දැන් හරි වැඩේ කරගෙන යන්නයි කියලා ඕන කෙනෙකුට උගන්වන්න කියලා. ඒ නිසා ඔය හැම කෙනෙක් ළඟම තියෙනවා සම්බ්‍රක්‍මචාරීන් විශේෂයි චෝදනා ස්වරූප. තමන්ගේ පවුලේ අය පිළිබඳ චෝදනා ස්වරූපය. තමන් ඇසුරු කරන අය පිළිබඳ චෝදනා ස්වරූපය. මේ සබ්‍රක්‍මචාරින් කියලා ඇති චෝදනා ස්වරූපයේ සතිය තියෙන බවට වැදගත් ලකුණක්. ඒක නොයෙන්ද හිතන්න එපා. එනවා. හැබැයි මතක තියාගන්න ඒකට පොහොර දාන්න එපා. මේකේ එන්නේ සතිය තියෙන නිසා හිත ප්‍රීත වෙච්ච නිසා ඒ බව දැනගෙන හරියට වනමුගේ පාදපුවා වනමුගේ රිදෙනා වගේ මේක දකින්න අහන දේවල් ඇත්තට ප්‍රිය නෑ. හැබැයි ඒව දැක්කට මොකද පොට්ටෙක් වගේ ඉන්න පුරුදු වෙන්න පුළුවන් නම්. චක්කු මාසේ යත අන්දු ඇහුනට මොකද බීරෙක් වගේ ඉන්න පුළුවන් නම්. සෝතවා බදිරෝ යත එහෙනම් හොඳට ගමනක් තියෙනවා. මේ අල්ලපු gedara හොදණ්ඩයි සුද්ධ කරන්නයි අනුන් හදන්නයි පටන් ගන්න මිනිහට කවදාකවත් සාන්ත සුන්දරව Tamanගේ කයට හිත ගන්න බෑ. ඒක නිසා මෙතෙන්දී සාරිපුත්‍ර සඳහන් කරනවා යෝසෝ ආවුසෝ බික්කු සබ්‍රක්‍මචාරීසු කුපිතෝ හෝති අනාත්තමනෝ ආහත චිත්තෝ කිල ජාතෝ නිකමට හරි නුරුස්නා ගතියක් ආවනම් එයාගේ හිත ආතප්ප අනුയോഗ සාතච්ඡ පදාන කියන කිසි දෙයකට හිත යන්නේ නිකන් ගොඩ දාපු මාළුවෙක් වගේ සැලෙන්න පටන් ගන්නවා ඉතින් ඒකට මොකද්ද මේ කියන සාමාන්‍ය බුද්ධිය තියෙනකොට කරන්න තියෙන්නේ ඒ ඇත්තන්ට කියන්න මොන හරි ප්‍රශ්නක් තියෙනවා රිට්‍රීට් ඕගනයිසර් හම්බෙලා කරගන්න මට කියන්න දෙන්නත් එපා මගේ හිතට කියන්න be mindful and mind your own business කියලා භාවනා සතිමත්වයන් තමන්ගේ වැඩ බලාගනි මේක තමයි කරන්න බැරි දෙයක් අපි මේ අනුන් හදන්න හදනවා. මොකද අපි එක පවුලක හැදිච්ච මිනිස්සුනේ අම්මට බෑ දරුවෝ දිහා බලන්නේ. දරුවෝ වැරදියට යනවා. හැබැයි අල්ලපු ගෙදර ළමයි වැරදි කරුවොත් අම්මට ප්‍රශ්නයක් නැහැ. Tamange දරුවා වැරදි කරුවොත් තමයි රිදෙන්නේ. ඒ නිසා අපිට දුක් එන්නෙම Tamange දරුවගෙන් තමයි. Taman ප්‍රියමනාප අයගෙන් තමයි. ඒ ටික පොඩ්ඩකට හරි අමතක කරන්න අපිට බෑ. මේ ආධ්‍යාත්ම ගමන වෙනුවෙන් ඒක හැම කෙනෙකුටම තියෙන විසඳ ගන්න බැරි කෝක මේ ප්‍රශ්නයක්. ඒකයි මේ සාරිපුත්‍ර සංඝසේ මතු කරලා පෙන්නන්නේ. ඒක නිසා පුත්‍රජාන් වහන්සේ පාර්ලිය වනයේට යන්න වෙච්ච සිද්ධිය මම හිතනවා කවුරුත් දන්නව ඇති කියලා. භික්ෂුන් වහන්සේ නමක් වැසිකිළියට ගිහිල්ලා ඇවිල්ලා වතුර පොඩ්ඩක් ඉතුරු කරලා තියෙනවා වැසිකිලි භාජනයේ. ඒ දවස්වල ඩෙන්ගු ප්‍රශ්න තියෙන්නේ නැති තව ආම්දුගෙන කියලා තියෙනවා වතුර තියන්න එපා. ඒක විනී විරෝධයි කියලා. අර ආම්දුර ගණන් ගත්තේ නැහැ. දැන් දෙපැත්තට බෙදුනා. එක්කෙනෙක් කිව්වා ඔබ විනය විරෝධයි. අනිත් එකනා කිව්වා නෑ වතුර පොඩ්ඩක් තිබුණා ඒක විනය කැඩෙන්නේ නෑ කියලා පස්සේ දෙකොල්ල දෙපැත්තට ගිහිල්ලා දැන් දෙන්න දෙකොල්ල කෙටේරි වලින් ගහ ගන්නවා වගේ රණ්ඩු කරනවා. සර්වචන්සේ පළවෙනි වතාවට අවවාද කරා. සබ්‍රක්‍මචාරීන් વિશે සාමේ පවත්තන්න සමග්ගාණන් තපෝසුකෝ අහන්නේ. දෙවෙනි සැරේට ගිහිල්ලා කිව්වා සබ්‍රක්‍මචාරීන් මහන්සේ વિશે ද්වේෂ කරන්න එපා. සමගිය තියෙනවනම් විතරයි තපස හරියන්නේ. ඕක අමතක කරන්න පුච්චි දෙයක්. තුන්වෙනි සැරේ කිව්වට පස්සේ සංඝයා මොකද්ද කිව්වේ? ස්වාමීන් වහන්සේ ඔක කරදර වෙන්න එපා. අපි බේරගන්නම්කෝ කිව්වා. සරුවත්යන්සේ පාත්‍රය ගත්ත ගියා. බුදුන් මේ බුදුහාමතුරුට වෙච්ච දෙයක්. අපි ගැන කුමන කතාවක්. යනකොට ගෝසිංග වනේ හිටිය සංඝයා තුන් නමක් හොඳටම රැය වෙලා සරුවත්යන්සේ දෙන්න ගියාට පස්සේ සරුවත්යන්සේ දෙතන නතර වුණා. නැසලාම ඒ තුන්නම එදා රෑ ධර්ම සාකච්ඡා කරන දවසක්. සරුවචනසික ඕගොල්ලන්ගේ වැඩ කරගෙන යන මාත් අහගෙන ඉන්නවා කියලා. ඊට පස්සේ සරුවචනසික මේ තුන් දෙනා කිව්වා ස්වාමීන් වහන්සේ අපි තුන් දෙනා කයෙන් වින්ුණාට එක හිතෙන් ජීවත් වෙන්නේ. අපි කවදාවත් කාටවත් කතා කරන්නේ නැහැ. මම අතු ගන්නවා. අනිත් එකන දැනගත්ත පස්සේ ඊටු ටික් කරනවා. මම බාල්දියට වතුර පුරවනවා. කදට කට ගහන්න මට බෑ. ලීදණ්ඩේ දෙන්න කරන්න ඕනේ. මම බාල්දියට අරවල එකකට අත තියලා අනිත් එකකට අත වන්නේ එක් කරයි කරන්නේ අනිත් එකන පැත්තෙන් අල්ල ගන්නවා ඊට වතුර තියෙනවා එච්චරයි. අපි කයෙන් වෙන් වුණාට හිතින් එකට ජීවත් වෙන්නේ කියලා. එතකොට අර අතන සංඝයාගේ ජේතවනාරාමේ සංඝයාගේ කාට එකා කෙටේරියුණෙන් කොටා ගන්න මේ බාල්දිය වතුර ටිකක් ඉතුරු වෙච්ච ප්‍රශ්නයක් මේ ගෝසිංගවන්නේ හිටපු තුන්දෙනාගේ සමගිය අධ්‍යා බලනකොට සරුවචාන්සේ බොහොම ප්‍රියමනාපුණා මේ තුන්දෙනාට. මොකාටත් වෙනවනේ ඒක. ඉතින් සරුවඥන් වහන්සේ ඉන්නකොට මේ වගේ අවනඩු සිද්ධ වුණා නම් අපි මේ වගේ 50කටක් එක භාවනා කරනකොට මොන ප්‍රශ්න මතුවෙන්න බැරිද? තේරුම් ගන්න ඕනේ ප්‍රශ්න මතු කරන එකම විනෝදාංශයක් කරගත්ත જાතියක් අපේ සමාජයේ ඉන්නවා. ඒ උන්ට කියනවා ප්‍රතිසංශෝධනවාදීන් කියලා. මොන්නව තිබුණත් වලියක් අදිනවා. ඒ සමාජයේ අඩු ගානේ සභාවේ නිකන් මයිකෙන් කතා කරුවේ නැත්නම් උට උන වගේ. එදී මොකක් හරි වලියක් හදිනවා. ඒ හැටි. නමුත් ඕව ගන්න එපා ආදර්ශයට. ඒ වගේම නායකයා තේරුම් ගන්න ඕනේ මේ පිස්සට දෙන්න එපා chance එකක්. මන්ට කතා කරන්න දෙන්න, ලියලා දෙන්න කියන්නේ වැඩේ ඉවර වෙනකන් අනික් කටියට වැඩේ කරගෙන යන්න දෙන්න ඕනේ. එහෙම නැතුව මේ චෝදනා කරන කට්ටිය ඉස්සර කරන්න පටන් අරගත්තොත් අහිංසක මනසකටත් භාවනා කරගෙන යන්න බෑ. ඒ නිසාම සරුවචන් සඳහන් කරලා තිනවා සුඛෝ බුද්ධානං උප්පදෝ සුකෝ සංග සද්දම්ම දේශනා සුකෝ සංගත සාමග්ගී සමොග්ගාණං තපෝ සුකෝ භාවනා කරනකොට පිරිස කිරි වතුරයි වගේ සමගි වෙනවා නම් එකිනෙකා කෙරේ ප්‍රියයෙන් දකිනවා නම් අනිවාර්යයෙන්ම දකින මිනිහා භාවනා දියුණු මිනිසෙක් හැටි එකිනෙකා නොගැටෙන එක ස්වභාවය. නමුත් ඒක නෙවෙයි බලන්න තියෙන්නේ. අපි ඔක්කොම බුදුහාමරගේ ගෝලියෝ අපි ඔක්කොම සීලක පිළිහිලා තියෙනවා. අපි ඔක්කොම කවුරු හරි තම්බලා දෙන බතක් කන්න. අපි ඔක්කොම කවුරු හරි එළඹ පැදුරක බුදියන්නේ. මේ අම්බලමට ආපු හංගන්නන්න මොන රණ්ඩුද? කරවන හිටපල්ලා. ඒත් බලන්න කොච්චර අමාරුද කියලා. කොච්චර භාවනා දියුණු කරන්න ඕනද මේ හැම කෙනාටම අනුකම්පා කරන්න කියලා. ඉතින් ඒ නිසා බලන්න ඔය කොච්චර විපස්සනා ඥාන පහළ වුණත් Tamanට මේ අනික් අය කෙරෙහි ඒ සමහිත මෙත්සිත ඇති කරගන්න බැරි නම් ඉතින් ඊට පස්සේ ඉතින් වැඩක් නැහැ කතා කරලා. එයා එයා රහත් උනායි කියලා කිව්වත් රහත් උනා නම් එකක් තේරෙයි ඕන තැනකට ගැළපෙනවා මිසක්ක චෝදනා ස්වරූප කරන්නේ නැහැ. එහෙම නැත්නම් අපිට හිතෙන්නේ නැහැ මේ ලෝකේ මට්ටම් කියලා. අපි දන්නා රෝගේ විසමයි කරබන ඉන්න එකයි තියෙන්නේ. ඒක නිසා යම් තැනක ක්‍රෝධයක් ඉපදුනයි කියන්නේ අපිට මේ කියන කරනවා දගෙනකොට තද වුණා කෑ ගැහුවා. එහෙම නැත්නම් වේගයක් ආවා. එතකොට බුදු දහම කියන්නේ සචේ uppajjati කෝදං රතං භ්‍රන්තං වදාහරේ සචේ uppajjati කෝදං රතං භන්තං වදාහරේ රතාචාරිවරේ අසරතය පදවන කෙනෙක් තේරෙනවා දැන් වාහනේ lessනවා පාරෙන් පල්ලට යන ස්කිට් කරනවා කියලා තියෙන දැන් වාහන උනක් තියෙනවා ඒක සමහර වාහන ස්කිට් කරනවා හරියට දැන් වැස්ස වෙලාවේ මඩේ වාහනේ යන්න හදනවා පාරෙන් පිට ඒ වෙලාවට මේ භ්‍රාන්ත රතයක් පාරෙන් පිටතට නොපෙරලීම පිණිස යමක් කරනවද? එතකොට කරන්නේ ක්ලච් එක කඩ කඩ ගහන්න ඕනේ. එක සැරේ බ්‍රේක් ගැහුවොත් අරක ඇදලම යනවා. බ්‍රේක් නොගා හිටියත් පොලිමට වැටෙනවා. ඒ නිසා සාමාන්‍ය දක්ෂ තියදුරෙක් වෙන්න ඕනේ. පොඩ්ඩක් ක්ලච් කර කර ක්ලච් කර බ්‍රේක් කෙරුවොත් හිතින් ඉඳී තියෙනවා. ඔය බ්‍රාහන්ත රතේදී ක්ලච් කර කර ඉන්න තරම් 100ක් තියෙයිද? ඒක තමයි විපස්සනා ශික්ෂාව කියලා කියන්නේ. නොතිබුණොත් රතේ හිටපු ඔක්කොම ඉවරයි. ඒක නිසා මේ දේ බ්‍රාහන්ත රතයක් පාරෙන් පෙරලෙන්න දෙන්නේ නැතුව රකින්න රියදුරෙකුට රතාචාර්යෙකුට විතරක් මං බුදුජානක කියන මං උට රතාචාර්ය කියනවා එහෙම නැත්නම් ඌ නිකම්ම නිකන් තෝන්ලන්න තෝන්ලනු අල්ලන මෝඩෙක් විතරයි කියලා. මේ රතේ ඉදිරියට යනකොට අපි මේ සමාජයක් එක්ක කොච්චර දෝ පිටපොට පයින්. පිටපොට පයින්කොට මතක තියාගන්න පාරෙන් පෙරලෙන්න ඉස්සෙල්ලා දන්න දහං ගැටයක් දාලා අරසා කරගන්න. අරසා කරගත්තොත් උඩ රතාචාර්ය කියන බුදුහාමුදුර දෙන්නේ. එහෙම නැත්නම් නිකන් තෝන් ලනු අල්ලගෙන හිටියට අස්සයාට ඕන විදිහ තමයි රතේ යන්නේ. ඉතින් ඒක නිසා කවුරු හරි අපිට කුප්පන්න මොනේ කිපෙනවමයි. ඒ මනුස්සයාගේ දෝෂේ දැක්කන එක වාසලේ. වරද්දපු එකනාගේ දෝෂේ දැක්කන සීලයක් නැහැ. එයාට දැනගන්න පුළුවන් නම් මේ මනුස්සයා සමට ද්වේෂයක් ආවා. මේ කියන්නේ මගේ කිපෙන ගතිය. එහෙම නැත්නම් මගේ තියෙන දුර්ලකම ඒ නිසා මම මේ මනුස්සයා ගැන පැත්තක තියලා බලලා දැන් මේකේදි වචනයක් පිට වුණොත් රතේ පෙරළුණා වගේ වීතික්‍රමණය වෙනවා ක්‍රියාවක් වුණොත් රතේ පෙරළුණා වගේ වීතික්‍රමණය පුළුවන් තරම් බලන්න ඕනේ වචනයක් කතා කරන්න එපා ක්‍රියා කරන්න එපා මොකද හිත ඇවිසිලා තියෙන්නේ මොනවා හරි ඉතිවිසෝ ගාතාව කියලා හරි කමන්නේ මේක රැකගෙන හිටියොත් වචන කතා නොකර ක්‍රියා නොකර අන්නේ යාට හිතා ගන්න පුළුවන් වීතික්‍රමණය උනේ හැබැයි හිතේ පරිඋත්ථාන වශයෙන් නම් දැන් නම් පැහැෙනවා ඊට පස්සේ ආ ඒකත් නතර කරගෙන තැම්පත් වුණාට පස්සේ ගිහිල්ලා කියන්න පුළුවන් අවස්ථාවක් කරනකොට ප්‍රශ්නයක් කතා කරන්න පුළුවන්ද මෙන්න මේම දෙයක් වුණා ඔබතුමා හෝ ඔබතුමී කරපු වැඩේ නිසා මට මෙහෙම හිරියරයකටපත් වුණා දැන් නම් ඒක නෑ හැබැයි මෙන්න මේක වෙච්ච බව මම මේ කියන්නේ අපි ඉදිරියට එකට ඉන්න eBay මෙහෙම නොවීම පිණිසයි කියලා අපිට එච්චර ඉවසීමක් ගන්න කොච්චර කල් යයිද කියලා බලන්න. එහෙම නොවුනොත් අපි එක බත්තරිය වත් කෑවට එක දේ හිටියට කොච්චර දෝ අපි අතර පෘ탁 පෘ탁 කියන විදිහට වෙන් වෙන රුචිකම් තියෙනවා. ඒ තාක්කල් අපි පෘ탁ජනයි. අපි ඔක්කොම හිතා ගන්න ඕනේ අපිට තියෙන එකම යටි හිතයි. මම නැවතත් කියනවා උඩු හිතේ නම් අපි ඥාන පරිමෙනස තියෙනවා. උඩු හිතේ නම් භාවනා කරපු නොකරපු වෙනස තියෙනවා. නමුත් යටි හිතේ ඔක්කොම සමානයි. උදාහරණයක් වශයෙන් කියනවනම් ආස්වාද ප්‍රසවාස බලන හිතේ එක එකනට ආස්වාද ප්‍රසවාස වෙනස්. නමුත් ආස්වාද ප්‍රසවාස සංසිඳිලා එනවා. ශූන්‍යතාවේ ඔක්කොටම සමානයි. කාගේවත් ශූන්‍යතාවේ ඥාන ප්‍රතිම ගමන් නැහැ. ආස්වාද ප්‍රසවාසයේ සංසිඳන හිස්තනේ කිසිම ඥාන ප්‍රතිම ගමන් නැහැ. ආස්වාද ප්‍රසවාසයේ සංඳුනට පස්සේ එන හුදේකලාවේ කිසිම ඥාන ප්‍රතිම වෙනසක් නැහැ. ආස්වාද ප්‍රසවාසයේ සංඳුනට පස්සේ එන සම්පatti කරගතිය ඥාන ප්‍රතිම ගමන් නැහැ. ඒක තමයි හිතේ යට කොටස. අපි කවදා හෝ මේ පැත්තෙන් බලලා ජන සමාජයේ දිහා බැලුවොත් ජන විඥානයේ දිහා බැලුවොත් මේ බෙදීම් එහෙම නැත්නම් අපි කියන මූලධර්මවාදය එහෙම නැත්නම් මේ නිකාය ભેද දෙමළ ගෑනු සිංහල දෙමළ සිංහල ભેද ගෑනු මේ ભેද තේරම තියෙන්නේ අසික්කිත මනස විතරයි. නමුත් ඒ ආගාව ඒ අසික්කිත මනස තියෙන එකනාගේ ඊට යටින් ශික්ෂිත මනසක් තියෙනවා. හරියට රැල්ලට බලන මිනිහයි සිටිජේ බලන මිනිහයි රැල්ලට අපි ප්‍රිය වුණාට ඒ රැල්ල සිතිජේ නොදක්කට එලා සිතිජයක් තියෙනවා. භාවනා කරපෙන්න දන්න මේ වෙලාව නම් ඇවිස්සලා. හැබැයි මේ ඇවිස්සුනාට මොකද සාන්ත ගතියත් මගේ හිතේ තියෙනවා. බුදුරජාණන්සේ දේශනා කරනවා ගැඹුරු මහ මොහොතේ උඩ කෙළවරත් කම්පන චංචලයි හුලඟට. පතුලමත් කම්පනයි චංචලයි තිමිර පිංගලාදී මහා මත්ස්‍ය නිසා නමුත් මැද කොටස කවදාවත් හෙල්ලෙන්නේ නැහැ. හෙල්ලෙන්න හේතු නැහැ. ඒ නිසා අපේ මතු පිට හිත කැළඹුණාට භාවිත මනසක් ඇති එක්කන ඒක සමාදම් වෙන්න එයා දන්නවා මේ වෙලාවෙත් ඇතුලේ තියෙනවා තැම්පත් මනස. තැම්පත් මනස අදාහගන්න අවිශ්චිත මනසට ගිය ගමන් අපි වීතික්‍රමණය වෙනවා. මේක බුදුජානහන්සේ සඳහන් කරන්නේ පබස්සර මිදම් බික්කවේ චිත්තං ආගන්තුකේ උපක්කලිට්ඨේ උපක්කලිට්ඨං තං අසුතෝතෝ පුතත් ජනන අප්පජානාති තස්ස අසුතෝතෝ පුතුජනත ජනස්ස සමාධි භාවනා නත්ථීති වදාමි. මහනි මේ හැම කෙනෙකුගේම හිත ප්‍රබාසරයි. පිටපොත්තේ විතරක් පොඩි කෙලස් ටිකක් තැම්පත් වෙලා දිනන ආගන්තුකව. නමුත් පෘථජ්ජනයා ඒක දන්නේ යාට පේන්නේ කෙලස් ටික විතරයි. ඒහු මිනිහට භාවනාවක් හරියන්නේ නැහැ. ඒ මනුස්සයා දකින්නේ කෙලස්, අනුන්ගේ දකින්නේ කෙලස් විතරයි. ඒ නිසා මේ මනස කොච්චර තටමැව්වත් අදහන්නේ නැහැ. එයා ඇතුලේ ඇතුලේ මේ මේ නොසලෙන මනසක් තියෙන බව දන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒකක්ගේ භාවනා කරනවා තමයි. නිකන් හරියට මේ කට්ටිය වතුරට බහැලා පීනන්නට හදනකොට කට්ටිය තව කෙනෙක් ගොඩ ඉඳගෙන දමි ගහනවා කියලා හිතන්නේ. යාට ඉතින් පීනන්න ටික නට හම්බෙන්නේ නැහැ. වතුරට බහැලා කට්ටිය පීනන්න උත්සාහ කරනකොට කවුරු හරි ගොඩ දම ගැහුවට හරියන්නේ නැහැ. වතුරට බහින්න ඕන. ඒ කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා පබස්සර මිදම් බික්ක වේ චිත්තං ආගන්තුකේ උපක්ඛලිටේ උපක්ඛලිට මම නැවතත් කියනවා මහන්නේ හැම කෙනෙක්ගේම හිත ප්‍රභාසරයි ආගන්තුක උපක්ලේශයෙන් විතරයි මේ තැවෙරිලා තියෙන්නේ තං සුතවතෝ අරිය ශාවකෝ ඥානාති බණහපු මිනිහා දන්නවා මේ පිටලෙල්ලේ කුණු තිබුණට ඇතුලේ පිරිසුදු මනස තියෙනවා කියලා අන්නේ හැකි සංඥාව තියෙන එකනට භාවනාව හරියට එයා යන්නේ ඇතුළත තියෙන පිරිසුදුකම දකින්න මේ Taman ඇතුලේ බුදුහාමරගේ හිතේ නෙවෙයි ගුරු ආමතුරුන්ගේ නෙවෙයි සංඝයාගේ නෙවෙයි තමන්ගේ හිත ඇතුලේ. ඒකෝර දන්නවා අනික් මනුස්සයා වැරද්ද කරාට හැබැයි මේ මනුස්සයා ඇතුලෙත් බුදු කෙනෙක් ඉන්නවා. මේ කෙන කියනකොට මහායාන බුද්ධහම කියනවා බල්ලගෙත් බුදු ගතියක් තියෙනවා කියලා. dog has the buddha nature කියලා. ඒ ස්වභාවය තියෙනවා බල්ලගේ බලු ගතිය තියෙනවා. අපි කියන චිචි බල්ලට බුදු ගතියක් කොහෙද බුදුහාමරණ බලු ගතියක් කොහෙද කියලා. බල්ලගේ බලු ගතියට තමයි බුදු ගතිය කියන්නේ. ඔහුගේ ස්වභාවය. මේ භාවනා කරන කිසි කෙනෙකුට හරි කිව්වොත් එහෙම මේ හැම කෙනාම උප්පත්තියේදී නිවන් දැකලා ඉන්නේ මේ දන්නේ නැතිකමයි තියෙන්නේ කියලා මං හිතනවා මට ගල් ගහයි කියලා. නමුත් රහත් වෙච්ච දවසේ ඔච්චර තමයි තේරෙන්නේ. අනේ මේ ඔක්කොම ಗುಣ තිබිලා තියෙනවා මම මෙතෙක් කල සමාදන් වෙලා තියෙන පව් අකුසල සමාපatti බුදුනොයි කියලා නිවන් දැකලා මොනවත් හම්බ වෙන්නේ නැහැ. අනේ මයි ළඟ ඇතුලේ මේ ಗುಣ ටික තිබිලා තියෙනවා. මේ හැම කෙනෙක් ගාමත් තිබිලා තියෙනවා. රහතන් වහන්සේලා ගාවත් තිබිලා තියෙනවා. බුදුහාමුදුරුවෝ ගාවත් තියෙනවා. බුදුහාමුදුරන්ට පොඩි ගායක් තියෙනවක කියන්න. හැබැයි අපේ අම්මලාට තාත්තලාට එහෙම ගායක් නැහැ. මොකද උන්දලා දන්නේ නැහැ. උන්දලා හිතන අපි පෘත්තජනයි කියලා. ඒක නිසා කවදා හෝ භාවනා කරලා අපි තේරුම් ගත්ත දවසේ මේ manussකමම නිවනක් කියලා. දුර්ලභෝ manussත්ත්ව පටිලාභෝ. ආය කවදාකවත් සබ්‍රක්‍මචාරින් වහන්සේ නමගේ දුකක් දැකලා වැඩක් දැකලා නීච නීච කළ කතා කරන එකක් නැහැ. ඒ කතා කරනකොටම තමයි නීච වෙනවා. එහෙම වෙනවා අර වගේ බ්‍රහන්ත රතේ එන වෙලාවක් එනවා කලව. ඒ හොඳට මතක තියාගන්න ක්ලච් කර කර කඩලා පෙරලෙන්න තියෙන වචන කතා නොකර ක්‍රියා නොකර බේරලා එයා ළඟට ගිහිල්ලා සමාව ගන්න ඕනේ මට මෙහෙම වහන්තේ කෙරේ ඔබතුමා කෙරේ තරහක් නම් ආවා. හැබැයි මම ඒ වෙලාව කටපරිසම් කරගත්ත මම මේ කියන්නේ මේ ධර්මයේ දියුණු කරන්න ඕන නිසා. එතකොට ඒකේ තියෙන සතුටක්. එතකොට ඒකේ තියෙන නිකන් ප්‍රේමජවනිකාවක්. මේ ගතිය කරන්න කොච්චරක් අපි හික්මෙන්ට ඕනද කියලා හිතන්න. බුදුජාණන් වහන්සේ සඳහන් කරන්නේ චේතනා වශයෙන් ගිහිල්ලා අන්තිමට අපි අර අතරින් පතරින් මං කියන වගේ තේරේ නමුත් හුදුට ආනපන සංසිඳිච්ච වෙලාවක ඒ කායික ක්‍රියා වාචසික ක්‍රියා නතරලා මානසික ක්‍රියාත් නතරලා වගේ ඉන්න වෙලාවක ඇහැ ගහගෙන ඉන්නේ කියලා කියනවා චේතනා පහළ වෙන හැටි. ප්‍රකල්පනා පහළ වෙන හැටි. අනුසේ පහළ වෙන හැටි. අන්න එතනදී චේතනාවක් නොකර හිටියොත් ප්‍රකල්පනා පහර නොකර හිටියොත් විඥාන ප්‍රතිස්ථාවක් නැතුව විඥානයේ Tamange මායාව පෙන්නනවා. එතෙන්දිත් ප්‍රාර්ථනා කරොත් අනේ මට හෙටත් මේ විවේකී ලැබේවා කියලා ආයෙත් කර්ම රැස් වෙනවා. ආයෙත් සංස්කාර පහළ වෙනවා. එතනදී යමක් නොකර සිටීමට කියනවා තාදී ගුණය කියලා නොසැලෙන මනස කියලා. එතෙන්ද ගියාට මොනවත් නැත්තඳ ගියාට ඒක සමාදම් වෙන්න නම් ඊගාවට මොකද කරන්න කියලා අහන්න යන්න එපා. මේක මට හෙටත් ඒවා කියන්න යන්න එපා. මේ ලැබිච්ච දේ සමාදම් වෙන්න නම් ඒක පිළිබඳ ප්‍රසාද ගතියක්. ඒක පිළිබඳව ප්‍රමෝද ගතියක්. ඒක පිළිබඳ ප්‍රීති ගතියක් ඇති කරන්න ඕනේ මේකමත් ඇති. මට පුළුවන් නම් එහෙම ප්‍රාර්ථනා නොකර, චේතනා නොකර. ඒක නිසා ඒ ඒ සමීකරණයක් වාගේ සරුවචන්සේ සඳහන් කරලා තියෙනවා ගිරිමානන්ද සූත්‍රයේ උපය උපාදානා චේතස අදිඨානාපි නිවේසානුසයාතේ පජහන්තෝ විරමතින උපාදීයන්තෝ අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනබිරත සංඥා මේ දානයේ තියෙන අවසාන දාණය තමයි සියලු දේ අනබිරවතේ තමයි උපේටි උපාදායති යමකට ලං වෙන්නත් එපා බදා ගන්නත් එපා අදිෂ්ඨාන එපා චේතනා එපා ප්‍රාර්ථනා එපා මේ තමයි හික්මීමේ අඩියම කෙලවර එතෙන්ට යනකම් දිනුනාට පස්සේ යමක් නොකර හිට එහෙම ඉඳ දෙන එක ඒක හරිම අමාරුයි ඒක මනුස්ස මනසේ කරන්න බෑ පුහුණුවෙන්ම ගන්න ඕනේ සතියේ වැඩේ බාරගත්තට පස්සේ සතියට වැඩේ බාර දීලා බොහොම ඵලයක් මම එන්නේ අතපත දාන්න කියලා සතියට වැඩේ බාර දුන්නොත් චේතනා අදිෂ්ඨාන අනුසය උපය උපාදාන නැතුව එතකොට තේනවා බුදු මනසක් තියනවා කියලා මේක ඇතුලේ. ඒක ඉතින් බණහන්නත් ඕනේ. ධර්ම සාකච්ඡා කරන්නත් ඕනේ. යෝනිසෝමනස්කාරය තියෙන්නත් ඕනේ. සම්මාදිටිය තියෙන්නත් ඕනේ. සෙල්ලක්කාරකමක් තියෙන්නත් ඕනේ. මොකද්ද සෙල්ලක්කාරම? උපදීම්ම අපි නිවන් දැකලා තියෙන්නේ. ඒකේ දන්නේ නැතිකමයි තියෙන නිසා ඒකට ලෑස්ති වෙගෙන එනකොට ඒකට යන්න අරින්. සතියට යන්න අරින්න ඇරලා බලන්න මේක දිහා බලාගෙන කරබනේ ඉන්න පුළුවන් ගතිය. ඒකට අනුන් වැරද්දක් කරනකොට ඒක දිහා බලාගෙන මේ වැරද්දක් කරන කියලා නොසලකා හැරීමක් නෙවෙයි ඉවසන්න පුළුවන් ගතියයි. එදාට තේරෙයි එයාගෙන් සමාජයට නිකුත් වෙන හැම කම්පන වේගයක්ම බොහොම සාන්තිකරයි. අවුස්සන සුළු නැහැ. ඒකම තමන් කෙරේ සුවන් විවේචනත් නැහැ. ඉතින් මේක පටන් ගන්නකොටම අනුන්ගේ කරපු පවුලට සමාදන් වෙලා රණ්ඩු අරසෝල් කරන්නෙත් නැහැ. තමන්ගේ වැරදි වලට තමන් කරදර කරන්නේ නැත්නම් එයා නිවනට ලබල නැති වුණාට නිවන් ලැබුවා වගේ අර තේරෙන පටන් ගන්න දැන් නම් පාරට වැටලා ගියා. ආන්න ඒ ගතියක් අපට පුළුවන් වුණොත් මේ වගේ භාවනා වැඩමුළුවකට දෙන්න අපි කියන අපි සාර්ථකුණයි කියලා. එහෙම නැති වුණා සාර්ථකයි. එච්චර ගියේ නැති වුණා සාර්ථකයි. නමුත් එක එක්කෙනෙක් අදිස්ථාන ගන්නකොට මම මේ සාර්ථකත්වයේ මේ වැඩමුළුවේදී ගන්නවා කියලා ඉදිරියට යන්න. මේ මේ පිරිස කරන්නේ නැත්නම් කවුරු කරන්නද මේ ලෝකේ? ඉන්නේ ඔක්කොම ලෝකේ ඉන්නට සතුම් මරන හොරකම් කරන ලෝකයක් තියෙන. නිසා මේ පිරිසට යදිෂ්ඨාන ශක්තිය පහළ වුණා නම් මම හිතනවා ධර්ම දේශනාව සාර්ථකයි කියලා මම හිතනවා ධර්ම දේශනාව වලියම සාර්ථක වුණයි කියලා එහිම වේවා කියලා ධර්ම දේශනාව මම නතර කරනවා ශිර දිනාට සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා